හැම දිනකටම තෙරුවන් සරණයි. අද 2019 ජනවාරි මාසයේ 20 වෙනි ඉරිදා ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 5:30ට ඒ වගේම ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් සිඩ්නි නුවර වේලාවෙන් දවල් 11ට උදෑසන 11ට ආරම්භ වන සවනට පිරිසට ඔස්සේ කරන ධර්ම සාකච්ඡාවට අපි සම්බන්ධ වෙන්නේ. අදත් අප කෙරෙහි මහත් කරුණාවෙන් අප හා සම්බන්ධ වෙනවා මේ ධර්මයේ පැහැදිලි කර දීම සඳහා සත්‍යතුමා සත්‍යතුමනි ඔබතුමා ඉතාමත්ම ගෞරවයෙන් සවනට පිරිසට පිළිගන්නවා. ඒ වගේම ඔබතුමා ඉතාමත්ම ගෞරවයෙන් යොමු වෙනවා අද දවසට අදාළ කරුණු අපිට මතක කර දෙන්න අවශ්‍යයි. සත්‍යතුමනි සර්වන් සර්ණයි. හොඳයි සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට අපි අප්‍රමාණ කෘතඥතා පූර්වකව ගෞරවයෙන් බැතිසිතින් নমස්කාර කරමු උන්වහන්සේගේ ගුණ තමා මේ බ්‍රහ්මජාල සූත්‍රේනොත් කියවෙන්නේ කි විදිහකට බැලුවාම ඒ බ්‍රහ්මජාල සූත්‍රයේ මාතෘකාව සීලය පිළිබඳ කතා කර කිරීමට නෙවෙයි තියෙන්නේ. නමුත් දැන්ත සීල වර්ග දෙකක් ගැන කතා කළා. අද තියෙන්නේ මහා සීල ගැන කතා කරන්න. එතකොට දිගනිකායේ සීලakkන්ද වර්ගයේ පළමු සූත්‍රය බ්‍රහ්මජාල සූත්‍රය පතක් කරගත්තොත් බුදුරජාණන් වහන්සේ නාලන්දා රාජගහ නාලන්දා අතර මාර්ගයේ වැඩෙන පළවෙනි වෙලාවකදී ඒ සුප්පි පරිබ්‍රාජක සහ එයාගේ ගෝලයා බ්‍රහ්මදත්ත මානව ඉදින්නත් එක් යනකොට පරිබ්‍රාජක අගුණ කියන්න පටන් ගත්තා තරුණයා ගුණ කියන්න පටන් ගත්තා බුද්ධ ධම්ම සංඝය පිළිබඳව ඒසොට බුදුරජාණන් වහන්සේ රාත්‍රී කාලයේ භික්ෂුන්ය ගැන කතා කරනකොට කිව්වා ඒවට සතුටු වෙන්නත් එපා අසතුටු වෙන්නත් එපා කියන ಗುಣ Taman ළඟ තියනවද කියලා බලන්න තියෙන නුගුණ Taman ළඟ තියනවද කියලා බලන්න. ඒවට සතුටු අසතුටු ප්‍රකාශ කරන්න යන්න එපා. එහෙම කියලා බුදුරජාණන් වහන්සේලාට කියනවා භික්ෂුවරුන්ට කියනවා මේ සාමාන්‍ය පුතු ජනයේ තථාගත බරේකුගේ ಗುಣ කියනවා නම් ಗುಣ කියන දේ අපමත්තකම් බොහෝම අල්ප මාත්‍ර වූ දෙයක් ඔය කතා කරන්නේ. ඕරමත්තකම්. කියන බොහෝම අඩුම මට්ටමේ දෙයක් ගැන කතා කරන සීල මට්ටකම්. සීලවන්ත භාවයක් පිළිබඳ විතරයි කතා කරන්නේ. ඒ නිසා තථාගත වෙරේ ඒ වගේම මානෙට පයිට වඩා ගැඹුරුයි කියන කියන තමයි තථාගතයන් වහන්සේ මේක කියන්නේ. ඒතකොට අපි චූල සීල, මජ්ජිම සීල ඒවත් Tamanට ආරෝපණය කර ගන්න හදන්න එපා දැනට. මේ මිනිස්සු බුදු ගුණ බුදුවරයෙක් ගැන කතා කරන්නේ ඕ වගේ දේවල් ගැන පමණයි. ඒ නිසා ඒ ඒක පරිස්සම්බෙන්න ඕන තමන්ගේ මාර්ගයේ යනකොට. නමුත් මේ අනිත්‍යයේ ගුණ අගුණ කීම් ගැන වැඩි අවධානය යොමු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මහා සීලය. චූල සීල, මජ්ජිම සීල, මහා සීල. මහා සීල ඒ ඒ කියන්නේ මෙතෙන්දි මේ මහා සීලෙදි වැඩිපුරම යෙදෙන්නේ මිච්ඡා ජීවය කියන්නේ. මිච්ඡා ජීවය කියලා කියන්නේ යථාවාපනේකේ බොන්තෝ සම්මන බ්‍රාහ්මණ සමහර මේ මිනිසු කියන හැටි මේ කියන්නේ බුදුහාර කියන්නේ මේස කියන්නේ මේම සමහර ශ්‍රමණයෝ සමහර බ්‍රාහ්මණයෝ සමහර පැවිද්දෝ සමහර නොපැවිද්දෝ සද්දා දෙයානි භෝජනාදි පුංජිත්තා මිනිස්සු බොහොම ආදරෙන් පිරිනමන දේ පාවිච්චි කරමින් මේ ඒව රූපාය තිරච්ඡාන විඥාය පහත් පෙළේ ඉපෙයි මා ජීවනෝපාය ක්‍රම වලින් මිච්ඡා ජීවේන ජීවිතං කප්පේති. ඒ ජීවන උපාය මාර්ගය කරගන්න යගේ බොහොම පහත් දේවල් කියලා. මා මේ සියලු දේ කුමක්ද කියලා කියන්නට හදන්නේ නැහැ. මොකද ඒක අපේ අපිට අවශ්‍යම නැති නිසා. පොත බලගෙන ගන්න පුළුවන් ගෙන ගන්න ඕන. සමහර ඇත්තෝ අංග නිමිත්ත අංග නිමිත්තං උප්පාතං සුපිනං ලක්කරං ඒ වගේ හුඟක් જાති තියෙන අතබල්ල ශාස්ත්‍ර කියන ඒවා ඇඟබල්ල ශාස්ත්‍ර කියන ඒවා ඊට පස්සේ පුද පූජාවල් පවත්වන එක ඒව භික්ෂුණෝ භික්ෂ හැම සමාජයකම තියෙනවා කොහෙත් තියෙන හැම රටකම හැම සංස්කෘතියකම ඊළාට වාස්තු විද්‍යා දැන් ගෙවල් හදන්න නැකත් හදන වගේ જાති ඒ වගේ හුඟක් ඒ වගේ මිනිස් භික්ෂුන් වහන්සේලා ශ්‍රමණයෝ සහ ශ්‍රමණ නොවනතු ජීවත් වෙන එක මිච්ඡා ජීවියක්. දැන් තමන්ගේ ජීවන උපාය මාර්ගය රැකියාවක් හදාගන්න. හුඟක් තියෙනවා. මම ඒක කොහොම කියන්නේ කොහොම හරි වැරදි ක්‍රමයකට ජීවත් වෙනවා. විශේෂයෙන් අනිත්‍ය විසින් පිරිනමන ලබන දේ පාවිච්චි කරමින්. ඒතර ඒ ඇත්ත කියන්නේ බුදුහාර කියන්නේ මේ මිනිස්සු ආශ්‍රමන බෞද්ධ ගෞතමයන් වහන්සේ මේ වගේ දේවල් කරන්නේ නැහැ. කොච්චර හොඳද කියලා එහෙම තමයි ගුණ කියන ජනයා ගුණ කියන්නේ. තථාගතස්ස ඉතිවාහි භික්ඛවේ පුතුජනෝ තථාගතස්ස වන්නං වදමාන වදෙය. ඔන්න ඔය විදිහටයි භික්ෂුවරුනි පුතුජනී පොදු ජනත පොදු කෙනෙක් තථාගත පෙරේකි ගුණ කියන්නේ. ඒ වගේ තිරච්ඡාන විද්‍යාවලින් මිච්ඡා ජීවයෙන් ඈත් වෙලා ඉන්න. මිච්ඡා ජීවා පටිවිරතෝ සමනෝ ගෞතමෝ. ඊළඟ දෙවෙනි කාරණය. තව එකක් කියනවා. ඒ ඊට සමානමයි එකක් තිරච්ඡීන විද්‍යාව කියන්නේ මෙන්න මෙහෙම අනිත් අය දුන්න කැම බීම කාලා ගෙවල් දොරවල් ඉඳගෙන මෙහෙම මෙහෙම රැකියාවන් කරනවා. ඒ කියන්නේ රැකියා කියන්නේ සල්ලි උපයන්ට තමන්ට වාසි කරන්ද මෙහෙම කරන જાති තියෙනවා. මේ මේ මැණික් වල මෙහෙම තියෙනවා. මේ බාලම්පූරේ මෙහෙම ගුණ තියෙනවා. මේ ලකුණ දැක්කොත් මෙහෙම වාසිත් තියෙනවා. ස්ත්‍රී පුරුෂ ලක්ෂණ ගැන කියනවා මේ ඇත්ත මේ ඇත්ත මෙහෙම ලක්ෂණයි කියලා එක එක ඒ අංග විද්‍යාවල් කරනවා ඒක කරන්නේ ජීවත් වීම සඳහා ඒව රූපාය තිරච්ඡාන විඥාය මිච්ඡා ජීවා පටිවිරතෝ සම්නෝ ගෝතමෝ මේ වගේ පහත් පෙළේ විද්‍යාවල් වලින් අයින් වෙලා ශ්‍රමණ බෞද්ධ ගෞතමයන් වහන්සේ කියලා ඉති වහබික්කේ පුතු ජනෝ තථාගතස වන්නං වදමානෝ වදෙය්‍ය. ওই වගේ දෙයක් තමයි මේ සාමාන්‍ය කෙනෙක් තථාගතයන් වහන්සේගේ ගුණ කියලා කියනවා කියලා කියන්නේ. ඊළඟ කොටස ඒ ඒ තිරස්ථාන තිරස්සීන විද්‍යා තිරස්ථාන විද්‍යා වෙන් අයින් මිච්ඡා ජීවා එහෙම කර කර මිත්‍යා ජීවෙන් අයින් වෙලා ඉන්නවා කියන්නේ. එහෙම නොකරනවා කියන්නේ. ඉතින් ඊළඟ කොටසද වෙන්නේ සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයන් රජවරුන්ට මෙහෙම වෙනවා රජතුමා ඊළඟ අවුරුද්ද මෙන්න මෙහෙම පාලකයෝ මෙන්න මේ දේ කරනවා මෙන්න මෙහෙම පරාජයක් වෙනවා අපි අපිට ඒවත් අපි දන්නවා වටපිටා බැලුවාම සිද්ධ වෙන જાති. ශාස්ත්‍ර කියනවා කියලා හොරොස්කෝප් මොනවද කියන්නේ ඒ වගේ බලන જાති තියෙන හඳහම් බැලීම නක්ෂත්‍ර ඒ වගේ જાති කියන જાති. එහෙම කියලා ජීවත් වීමට ක්‍රමයක් හදාගන්න. එතකොට සඳන බෞද්ධෝත්මයන් වහන්සේ ඒව රූපාය චිරච්ඡයන් චිරච්ඡාන විඥාය මිච්ඡා ජීවා පටිවිදත්තු සමනෝ ගෞතම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේ විදිහේ පහත් පෙළේ විද්‍යාවලින් මිච්ඡා ජීවෙන් ඈත්ලා ඉන්නවා කියලා ඊළඟ එකේදී කියන්නේ නක්ෂත්‍රය පිළිබඳව මෙහෙම සූර්යග්‍රහණයක් වෙනවා මෙහෙම චන්ද්‍රග්‍රහණයක් වෙනවා මෙහෙම මකර නිවර්තනයක් වෙනවා ඉර මේ මේ හවුස් එකේ ඊළඟ හවුස් එකට යනවා මේ මකර නිවර්තනයේදී මේ මේ මේ මේකෙන් මේකට වෙනවා ඒක මේ 10 ජනවාරි 14 වෙන්නේ ඊළඟට අප්‍රේල් මාසයේ 10 14 වෙන ඒ විදිහට අපි කියන කියන જાතියක් තියෙනවා ඒ කියන්නේ බක් වෙලාවට හැකියාව සඳහා යමක් උපයා ගන්නට. ඉතින් නැකත් ශාස්ත්‍රය වෙන මෙහෙම මේ උල්කාපාත වෙනවා එහෙම කියනවා කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ඊට පස්සේ සාමාන්‍ය අය කියන්නේ ඒව රූපාය තිරච්ඡාන විඥාය මිච්ඡා ජීවා පටිවිරතෝ සමනෝ ගෞතම ශ්‍රමණ ගෞතමයන්ස ඔන්න ඔය වගේ වැඩ කරන්නේ නැහැ ඒ වගේන් අයින් වෙලා ඉන්නේ ශ්‍රමණ බෞද්ධ ගෞතමයා අනිත් අය දුන් දේවල් පාවිච්චි කරමින් වළඳමින් ඒ වගේ දේවල් දෙන්නේ පුතුජණෙක් ඕ විදනම තථාගතවරයෙගේ ගුණ කියනවනම් ගුණ කියන්නේ ඊළඟ එකත් එහෙමයි මේ මේ විදිහට දුර්භික්ෂක් කියනවා තද පෑයිල්ලක් කියනවා ඊට පස්සේ මේ රෝගෙන් ඊට තියා මෙම මොන හරි සිද්ධ වෙනවා කියලා ආයේ කියන විද්‍යාවල් තියෙන ඒ වගේ ජීවත් වෙනවා ඒව කරන් ජීවිකාව සඳහා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඒ අනිත් සමාබ්‍රාහ්මණයන් කරන ওই තිරස්චීන විද්‍යා කර කර මේ මිච්ඡා ජීවෙන් ඉන්නේ නැහැ වගේ පටිවිරතෝ සමනෝ ගෝතමෝ කියලා. ඒ විදිහට පුදුජනයා. ඊළඟට සමහර සමන බ්‍රාහ්මණයෝ සද්ධා දෙයානි භෝජනානි භුංජිත්වා ශ්‍රද්ධාවෙන් දුන් භෝජනයම් පාවිච්චි කර කර විවාහ මංගල නැකත් වගේ හදන જાති දරුවන්ට නැකත් හදන උප උපත් කේන්දර හදන වගේ જાති ඊළඟට ගැට් හැක දෙන්න ඒ වගේ දේවල් කරන හැටි ඊළඟට සූර්යාට නමස්කාර කරොත් මෙහෙම වෙනවා කියලා ඒ වගේ කතා දැන් ඔය අපි මොර පරිත් වගේ જાති පස්සේ කාලෙත් සමහර ඒවා හැදිලා තියෙන්නේ සූර්ය නමස්කාරය කරන්නට ඒ වගේ දේවල් හදා ගන්නවා. ඒක ඒක කරන්න පොදු ජනතාවගේ හිත් දිනාගෙන පොදු ජනතාවත් එක්ක ඉඳලා වැඩිපුර ජීවන උපායක් ඇති කර ගන්නට. ඒ වගේනොත් සම්මන බෞද්ධ ගෞතමයන් වහන්සේ අයින් වෙලා ඉන්නවා. සමහර ඊළඟ එකේදී කියන්නේ සමහර ශ්‍රමණ බ්‍රාහ්මණය භෝජනානි දුංජිත්වා ඒ සද්ධා දුම් භෝජනේ සද්ධා දෙය භෝජනානේ කල වරදලා සිරස්චාන විද්‍යාවයි මේ විදිහේ තිරස්චාන විද්‍යාවෙන් ජීවිත ජීවිතං කප්පේති මිච්ඡා ජීවේන ඊළඟට වෙදකම් කිරීම ගැන ඒ කියන්නේ එක එක වර්ගයේ වෙදකම් ගැන ඒවා කියනවා මෙහෙම මේ බෙහෙත් දෙනවා මේ විදිහට දෙන්න මේ මෙදුන්නා මේ හරි යනවා ඊට පස්සේ හන්දිපත් බෙදකම් කරනවා එහෙම නැත්නම් සත්තු කෑවහම වස විශ්ලේදකම් ඒ වගේ දේවල් කියනවා දරුවන්ට බේත් කරන පුංචි දරුවන්ට බේත් කරන ඒ වගේ දේවල් කරනවා ශ්‍රමණ ගෞතම ශ්‍රමණයන් ශ්‍රමණ බ්‍රාහ්මණෝ ශ්‍රමණ බෞද්ධයතුමේ ඌ වගේ ওই මිච්ඡා ජීවෙන් අයින් වෙලා ඉන්නේ කියලා මේ විදිය තමයි පුතුජනේ ඉතිවා බික්කවේ පුතුජනෝ තථාගතස්ස වන්නං අදමානවාදී. ඕ විදිහට තමයි පොදු ජනතාව පොදු කෙනෙක් තථාගතවරයෙගේ ගුණ කියන්නේ කියලා බුදුහාම කියනවා ඒකට. ඊට පස්සේ දැන් ඒක තමයි මහා සීලය. දැන් ඒක Tamanට ගාව ගන්න හදන එක නෙමෙයි දැන් තියෙන්නේ. ඊළඟට එන සූත්‍රයේදී අපි ඒ ඒ ගැන හොඳට කතා කරන්න පුළුවන් බුදුහාම ක්‍රමානුකූල අර අපි කියන අනු වලින් එන සීලය කතා කරන ඊළඟ මේ දීඝනිකාය සූත්‍රයේදී. මෙතෙන් හුඟක් වෙලාට මේ පුතු ජනෙක් බුදුවරයෙක් ගැන කතා කරනවා කතා කරන ඔන්න ඔය වගේ දේවල්. අනිත් අය මෙහෙම කරනවා ජීවත් වෙන්න සමගෞතම මෙහෙම කරන්නේ අනිත් අය සත්තු මරනවා සමගෞතම නම් සත්තු මරන්න. අනිත් අය හොරගම් කරනවා සම්බාධ්‍යත්ම හොරගම්. අනිත් අය අබ්‍රහ්මචාරී සමන ගෞතමයන් බ්‍රහ්මචාරී. ඔයගේ බුදුහාරවට කියන අපමත්තකම් ඕරමත්තකම් සීලමත්තකම්. බොහෝම අල්ප මාත්‍ර බොහෝම පහත් පහත් මේක පහත් කියලා වටින්නේ හොඳ නැහැ. අඩුම මට්ටමේ තියෙන සීල මත්තකම් සීල මාත්‍ර දෙයකින් තමයි පුතුජනෝ තථාගතස වන්නං වදමානු වදේ කියලා. ඊට පස්සේ බුදුහාම එතෙන්දි කියනවා අත්තිබික්ඛවේ අඤ්ඤේව ධම්මා ගම්භීරා දුද්දසා දුරනුබෝධා භික්ෂුවරුනි තවත් ඊට හාත්පසුම වෙනස් ධර්මයන් තියෙනවා ගැඹුරුයි දකින්න අමාරුයි අවබෝධ කරගන්න අමාරුයි සාන්තයි ප්‍රණීතයි අතක්කා වසරයි ලොජික් එකට තර්කයට ගැළපෙන්නේ නැහැ ඒවා. සාමාන්‍ය මිනිස් මොලයකට හැමතිස්සෙම තර්කයෙන් ගන්නට. එතකන් ඒකේ කතන්දරයක් කියනවා නම් ඒක මොකද්ද උනේ කියලා හිතනකල් සැකයක් ඇතිවෙමුත් ඒක निराකරණය කරගන්නකම් මිනිස් ඔළුවට ඒක ඒකෙන් අයින් වෙන්න බෑ. ඒ වගේ වචන වලින් සේන්දු වීමක් තියෙනවා. ඒ වගේ සේන්දු වීමක් නෙවෙයි ධර්මයේ තියෙන්නේ. නිපුණා පඬිත වේදනිය. නිපුණයි. බොහෝ ඉහළ දිනු කරන්න පුළුවන් පඬිත් වේදිනියේ බුද්ධියක් ඇති ප්‍රඥාවක් ඇති විපස්සනා දර්ශන යුක්ත කෙනෙකුට තේරුම් ගත හැකි දේවල් ධම්ම තියෙනවා. ඒ තථාගතෝ තථාගතයන් වහන්සේ ඒවා සයන් අභිඥා සත්‍චිකත්වා පවේදී. තථාගත වරයේ ඒවා තමන්ගේ විශේෂ ඥාණයෙන් සාක්ෂාත් කළ Tamanටම අවබෝධ කළා ඉදිරිපත් කරන්න ලෝකෙට කියලා දෙන්නේ. හේහි තථාගතස යන් යථා බුච්ඡං යථා බුච්ඡං කියන යථා භූත කියන එකේ නාමයේ පන්නං සම්මා වදමානෝ වදෙයි. ඊට වඩා ගැඹුරු දේ තියෙනවා තථාගත වෙරේගේ ගුණ කියනවා නම් කියන්න පුළුවන් જાති. ඊට පස්සේ බුදුහාම දේශනා කරන භික්ෂුරුන්ට මොනවද ගැඹුරු දකින්ට අමාරු දුරනුබෝධ සාන්ත ප්‍රණීත අර්කේට ගොදුරු නොවන දියුණු කරන්න පුළුවන් ප්‍රඥාවෙන් තේරුම් ගත හැකි දේවල් තථාගතයන් වහන්සේ දිනු කියලා දෙන්නේ. යේහි තථාගතස යථා බුද්ධං සම්මං සම්වන්නං සම්මාවදමානා වදෙය. හරියට තථාගත වර්ගයේ ගුණ කියනනම් ඔන්න ඕව තමයි කියලා කියන්නට වෙන්නේ කියලා. ඊට පස්සේ අර දැන් අපකට කියන්නේ අහලා තියෙන දෙසට මිත්‍යා දෘෂ්ටි කියලා ඒ දෙස මිත්‍යා දෘෂ්ටි වලට ගැන කතා කරනවා. සම්ති වික්කවේ අපි ඒ ඒ ඒ දෘෂ්ටි මොනවාද කියලා කතා කරන්නේ මොකද සමහර ඒවා අපට එන්නේ නැහැ හිතින්ට යනකොට හැබැයි බයක් හිතෙනවා නම් සමහර ඒවා හිතනකොට ටිකක් විමසලා බලන්න වෙනවා ශ්‍රද්ධාව මුල් බැහැගෙන තියනවාද කියන අදහසින් තථාගතයන් වහන්සේ ළඟට යන්න ළඟට යනවා කියන්නේ ධර්මයට අනුරූප වෙන්න අරකින් කපාට අයින් වෙන්න ඕන. ඒක මනෝ මනෝ විකාර කියලා අපි පාවිච්චි කරන මේ ධර්ම සාකච්ඡාදී මනසේ තියෙන විකාර ස්වභාවයක් නොගැලපෙන විදිහට. ඒක මේ පුදු වචනයක් හැදෙන්නේ මේ කියන්නේ ඒකෙන් අපි ඉක්මනින් ගැලවෙන්න උන් ආවොත් එහෙම සිතිවිල්ලක් විතරයි. කෝටි ප්‍රකෝටි මෙරුම්වත් ගිලෙන එකේ එක මෙරුවෙක් විතරයි එකක් කියලා. එතකොට මේ හිතාගත්ත දේවල් එක එක වචන වලින් කතා කරන විදි තියෙනවා. ඒකට කියන අධිවෘත්ති පදා අදහස් ප්‍රකාශ කිරීම තියෙනවා. පුබ්බන්ත සමන බ්‍රාහ්මණයෝ ඉන්නවා පුබ්බන්ත කප්පිකා පුබ්බන්ත කප්පික දැන් අපි එකක් එකක් හදාලා තිනවා දැන් අපි ජීවත් වෙන්න සක්කාය දිට්ඨියක් හදාන දැන් මෙතන ඉන්නවනේ කියන්නේ දැන් කැලෙන්ඩරයකුත් එක්ක ගත්තාම දැන් කැලෙන්ඩරයක් තියෙන නිසා දැන් මෙහිට දැන් පාවිච්චි කරන ස්ථාන්ත සමහර අයට ඒ කැලෙන්ඩර නැහැ පිට මේ දැන් මේ අහවල් අවුරුද්ද මෙන්න මේ ශරීරයේ තියෙන්නේ ඒ ශරීරේ පාවිච්චි කරන gedarak තියෙනවා ඒ ශරීරයට සම්බන්ධ ඒ ඉන්ද්‍රිය හයට සම්බන්ධ තවත් මිනිසු කොටසක් ඉන්නවා වඩා කිට්ටු සම්බන්ධකම් තියෙනවා වඩා ඈත සම්බන්ධ. ඊට පස්සේ දැන් අහලා තියෙන මැරෙනවා කියලා ඒ මැරෙන්න කලින් ඉපදුනා කියලා අහලා තියෙන. ඉපදලා මැරෙනවා කියනකොට ඔන්න ඔය ඔය සීමාව තුල ඉඳලා ඒ සීමාව තමයි දැන් මගේ වටරවුම් වෙලා තියෙන්නේ. මගේ ටෙන්ට් එක වෙලා තියෙන්නේ ඒකයි. ඒ ටෙන්ට් එකේ ඉඳලා මම ඊට පස්සේ හිතනවා මම මේ මේ ටෙන්ට් එකට ආවේ මීට අරේ ඉඳලා. මම ඊට කලින් හිටියේ අර අර හෝටලේ ඉඳලා මෙතෙන් තාම මේ පාවිච්චි වෙන්න. නැත්නම් මේ හෝටලේ ඉඳලා. ඒ හෝටලේ තාවේ අර ගෙදර ඉඳලා. ආ ඊට කලින් ආවේ ශ්‍රී ලංකාවේ ඉඳලා කියලා හිතනවා වගේ දැන් මේක කොහොමද කියලා හිතනකොට තමන්ගේ අතීතයට යන ගතියක් තියෙනවා. හැබැයි මනස දියුණු වෙනකොට වෙන ලක්ෂණයක්. මේ හුඟක් මේ වගේ මේ අපි මිච්ඡා දිට්ඨි කියලා කතා කරන මේ මිච්ඡා දිට්ඨිය අබ්බුදුහාඳුර නැහැ කිව්වට ඒ බුදු බුදු බුදු ධමට අනුරූප වෙන්න උත්සාහ කරන අප ඒ ගුණේ ඉන්ට ඉඩ තියෙනවා ඒක නිසා ඒක නෑ කියලා හිතන්න එපා අර නියත මිත්‍යා දෘෂ්ටියෙන් පමණයි සමහර විට අයින් වෙලා ඉන්නේ ඒක වටිනා දෙයක් ඒක වටිනා දෙයක් එතකොට බුදුහාම කියන සමහර ඇතුමේ පූර්වාන්තේ මා කියන්නේ හැදී එකයි. දැන් මෙතන හිටියා මේ ඉපදුනා එක්තරා 1960 70 නැත්නම් 50 40 විතර ඉපදුනා දැන් කැලෙන්ඩරයකුත් තියෙනවානේ. ඒකට ශරීරයේ මෙච්චර පරණයි කියනකොට සසඳ බලල බලලා කියනවා මං ඉපදුනා කියනකොට දන්නේ නැහැ ඉපදුනා කියලා මනසින් යන්නේ නැහැ එතෙන්ට. ඒක මව කුසෙත් මාස 9කට එහා ගියොත් එහෙම අපි 2060 ජනවාරි 1 වෙනිදා ඉපදුනා නම් 59 ජනවාරි පළවෙනිදා කියන එකට එන සංඥාවත් එක්ක යන්න දන්නේ නැත්නම් තාම පොඩි පටලවිල්ලක් තියෙන ඉඩ තියෙනවා. නමුත් එතෙන්ට ගියාම ඒකයි මේ පුබ්බන්තකප්ප කියන්නේ. මේ පූර්වාන්තයේ ගැන කල්පිතයක් හදාගන්න. පුබ්බන්ත අනුදිච්චිනෝ. මේ පූර්වාන්තය ගැන දැකීමක් ගැන මතයක් ප්‍රකාශ කරනවා පුබ්බන්තං ආරබ්බ పూర్වාන්තයේ අරභයා මේ ආරම්භ කියන එක තමයි අරභයා කියන්නේ. ආරම්භයා නෙවෙයි. ආරම්භ කියන්නේ පටන් ගැනීම. ආරම්භයා කියලා කියන්නේ ආරම්භ ආරම්භ කිරීම. අර ආරම්භ කිව්වොත් අරභයා අනේක විහිතන්නේ එක එක මාදිලි අදිවුත්ති පදානි. අදහස් ප්‍රකාශ කිරීම, මත ප්‍රකාශ කිරීම අභිවදන්ති අට්ඨාරාසී වස්තුයි 18 ක්‍රමයකට දැන් මේ තථාගතයන් වහන්සේ බෙදන ඔය කියලා දෙන්නේ මෙන්න මේවා කියලා ඒ 18 අප කතා කරන්න හදන්නේ නැහැ ඒක සිද්ධ වෙන හැටි පමණක් අපි කතා කරමු මේක බොහොම හොඳ දෙයක් වෙනවා මේ ධර්ම සාකච්ඡාවේදී අපි කතා කරන එකක් තියෙන බුදුහාමුදුර ඒකද කියන තදපි පස්සපච්ච. ওই කුයිකක් වෙන්නේ මනස ඒ පැත්ත සිත ගාව ගත්තහම මනසට ඒ අදහස ගෑවුනහම තම ඕක වෙන්නේ කියලා. ඒව තමයි බැද්දගත්ම දේ මේ මගේ සූත්‍රවලදී. මේ දික්ටි 62 ඉගෙන ගන්න එක නෙවෙයි අවශ්‍ය වෙන්නේ. ඒ දික්ටි ගැන කතා කරනකොට දැන් ඒ බුදුහාම මෙහෙම මේ හොඳ තව දෙයක් ඔන්න දැන් ඉගෙන ගන්න ඕන. මේ අනිත්‍යයට කියලා දෙන්න නෙවෙයි. මගේ මනස හරහා යන එක එක ගැටලු මේක පැටලලා තියෙන්නේ අන්තෝ ජටාවක් වෙලා තියෙනවා ලනු ගැටක වුණා වගේ මේක මේ දිගර ගන්න බැරි අර බල්බ් වල සමහර දිගාරින්ට බැරි ඔක්කොම ගැට ගිහිලා තියෙන්නේ අමාරුයි දිගර ගන්නත් අන්න ඒ වගේ ඉද පිච්චවේ ඒකත් භික්ෂූ භික්ෂුවරුන් මේ ලෝකයේ ඔය ඉද කියලා කියනකොට ඒ කායිමත් අගන ශාසනය ගැනම කියනවා කියලා සමහර වික්ක වේබික්කු කියනකොට මේ ශාසනය කියලා නෑ මේ ලෝකයේ ශ්‍රමණේ කෝ බ්‍රාහමණේ එක්ක පැවිදි වෙච්ච කෙනෙක් එහෙම නැත්නම් පැවිදි නොවිච්ච ඔන්න හොඳ වචන ආතප්ප මන්වාය සාහේ හින්දා පධාන මන්වාය ප්‍රධාන භාවනා මාර්ගයට අනුරූපේ යන නිසා අනුയോഗ මන්වායි. ඒ වගේ සමත භාවනාවක් දිගින් දිගට කරගෙන යන නිසා ඒකට තමන් යොදවන නිසා අප්‍රමාද මන්වායි. තමා වීමක් නැති නිසා සම්මා මානසිකාර මන්වායි. හරියට මානසිකාරය කරන්න පුළුවන් නිසා ඒක හොඳට මෙනෙහි කරගෙන යන හින්දා තථා රූපං චේතෝ සමාධින් පුසති මෙන් එක්තරා විදිහක චිත්ත සමාධියක් කට සිත් සමාධියක් ගාව ගන්න පුළුවන්. දැන් මේ වචන ගත්තට ඒක වචන වලට දාගන්න එපා දැන්. මේක යෝනිසෝ මානසිකාරය අප්‍රමාදේ කිවි මේකට නේද? ඒව නෙමෙයි මෙතෙන්දි කියන්නේ. මේ දෘෂ්ටිවලට අහු වෙලා තියෙන සාමාන්‍ය ඇත්තු නෙවෙයි. මේ විශාල උනන්දුවකින් මුළු ජීවිතේම කැප කරලා කොහෙදෝ අසපුවකට වෙලා කුටියකටලා වනාන්තරයකටලා බොහෝම උනන්දුවෙන් භාවනා කරන සීලයෙන් යුක්ත ඇත්තන් විසින් සමා මේ චේතෝ සමාධියකට එන්නේ. දැන් ඥානයි මේකයි පටලවා ගන්න එපා. ඔය ඥාන කියලා කියන්නේ එක අපි දැන් කතා කරලා තියෙනවා. ඒ කියන්නේ අපි අද කතා කරන්න අවශ්‍යත් නැහැ. නමුත් හිතලා ගන්න ඕනේ දැන් මේ දිච්චි මතු කරගන්න ඒව ගැන දේශනා කරන්නේ උත්තම ගණයේ ඍෂිවරු හරි මුනිවරු හරි කවුරු හරි කට්ටියක් ඉන්නවනම් ඒතු චේතෝ සමාධියම් පුසිතී ඒ චිත්ත සමාධියකට ගෑවෙනවා මනස. දැන් මේ මනස යනකොට මනසේ අනිත්‍යය හැලුනහම මේක විශාල වෙන්න පටන් ගන්නවා. ඒ විශාල වුණාම ආචාර්ය 1959 ජනවාරි මාසයේ මේ භූතත්වයේ කොහොමද තිබුණේ කියන එකට ගාව ගන්න පුළුවන් වෙනවා. ඒකට ගාව ගන්න පුළුවන් වෙනවා. යථා සමාහිතේ චිත්තේ එක්තරා විදිහකට සමාහිත වුණාම හිත කියන එක. මේ චිත්ත භාවයේ පාට වැටිල්ල නතර වුණාම අර මේ ඒ ශක්ති රස එක තැනකට යාකලා වගේ මැග්නිෆයින් අර දැන් ඒ කණ්ණාඩියක් අරගෙන අර ආලෝක කිරණ UV rays ඔක්කොම ගන්න එක තැනකට ඒ විදිහට ගන්නවා ගන්නවා වගේ අනේක විහිතං පුබ්බේ නිවාසං අනුස්සරිත එක එක මාදිලියේ මේ ශරීරයේ මීට කලින් කොතනද තිබුණේ කියන එක හිතාගන්න එයාට අනුස්සර අනුස්මරණය කිරීමට පුළුවන් වෙනවා අපි දැන් අපේ අපේ සීමාව තිබ්වා 1960 ජනවාරි 1 ඉපදුනා කියලා අපේ ඔළුවට දැනගන්න උනසා. එතකොට එයාට පුළුවන් වෙනවා 1959 ජනවාරි කියනකොට මේ භූතත්වයේ කලින් ස්වරූපේ අර කන්දානම් ભેදෝ කියන එකට එන්න කලින් ඒ කාලේ තිබිච්ච ආයතන ප්‍රතිලාභය කොයි විදිහේද ඒ ප්‍රතිලාභයට දුන් දීලා තිබිච්ච අනිත්‍යය පාවිච්චි කරන මොකද්ද? ඒ කාලේ ඒ ශරීරයට මොන විදිහේ කෑම බීමද දුන්නේ? ඒ කාලේ මොන විදිහේ ස්ත්‍රී පුරුෂයන් එක්කද එකතු වෙලා හිටියේ? ඒ කාලේ කුමන දෙයක්ද කෙලේ කියන එක වගේ දේවල් හිතන්න පුළුවන් වෙනවා. දැන් මේකට ගියම සක්කාදිට්ඨිය දිට්ඨියෙන් තොරව යන්න පුළුවන් නම් අත්වාදයෙන් තොරව යන්න පුළුවන් නම් අපන්න. සියයතිදං කොහොමද ඒකම්පි ජාතින් දේපි ජාතෝ තිස්සෝපි ජාත අර උතුම් මුනිවරු ඍෂිවරු අර එක්තරා භාවනා මාර්ගයක් කරලා කරලා කරලා මේකට ඇවිල්ලා ඒ චේතෝ සමාධිය ලබාගෙන ಜಾති සියල් කෝටි සැරයක් සීපත් කරන්න පුළුවන් වෙනවා මෙහෙම හිතී අමුත්‍රාසින් ඒවන් නාමෝ මෙහෙම නමක් තිබුණා ඒවන් ගොත්තු මෙහෙම ගෝත්‍රයකට අයිතිලි හිටි ඒවන් වන්නෝ මේ විදිහේ පාටක් තිබුණේ ඒවම ආහාරෝ මේ විදිහේ කෑම තමා දුන්නේ කියන්නේ එයාට පුළුවන් වුණොත් එහෙම එයා හිටියේ කාලේ සිංහය කියලා නෑ එයාගේ ආහාරය කොයි කොයි මුව මරලද කොයි කොයි නරියෝ මරලද කෑවි කියන එක එයා දන්නන්නේ විදිහට ඒව ඒවන් සුඛ දුක්ඛ පරිසංවේදී මේ විදිහේ සුඛ දුක්ඛ සංවේදී බවක් තමයි තිබුණේ ඒව මායි පරියන්තු ඒ ශරීරයේ මෙච්චර කලකින් මාස 10කින් මැරුණේ නැත්නම් අවුරුදු 5 15කින් මැරුණා ඉදිරියට ශරීරයට ආයිබුවන් කියපු විදිහක් තීපත් වෙනවා සෝ තතෝ චුතෝ අමුත්‍රුදපාදී එතනින් චුත වෙලා මෙතෙන් ඉපදුනා තත්‍රාපාසින් ඒවන් නාම. එතෙන්දිත් මෙහෙම නමක් තිබුණා දාලා දැන් හිතන්න මේ මේද කාලේ මේ මේ පෙන බෝලෙට දුන්න නම අනිත්‍යයි විසින් කියලා. ආ මෙහෙම නම එතකොට ලෝකයක් තියෙනවා යන්ට ඒ ලෝකයේ තුල යන කෙනෙකුත් සිටිනවා ලෝකයක් තියෙනවා ස්පේස් එකක් අවකාශයක් තියෙනවා ස්පේස් කියන සබම් පෙන බෝලයකුත් තියෙනවා ඒ සබම් පෙන බෝලේ තමයි මම ආධ්‍යාත්ම ලෝකයයි බාහිර ලෝකයයි අධ්‍යාත්මික ආයතන බාහිර ආයතන කියන්නේ ඒවා අනත්ත කිවි එකයි අර මේ දස මොනවාද මේ ගිරිමානන්ද සූත්‍ර දස සංඥා කියනකොට කියේ චක්කුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සද්දා අනත්තා ඝානං අනත්තා ගන්ධා අනත්තා ජීවහා අනත්තා රස අනත්තා කායෝ අනත්තා පුඨබ්බ අනත්තා මනෝ අනත්තා ධම්ම අනත්තා ඒ වාට හුදු ස්වාධීන පැවැත්මක් ඇති જાති නෙවෙයි හේතු නිසා හටගෙන මැවිලා පෙනිලා අතුරුදහන් වෙලා යනවා පෙර නොතිවීම හටගෙන ඉතිරි නැතුම අතුරු දහන් වෙනවා. ඒවා හොඳ වචන. නමුත් මෙහෙම මේ අදහසෙන් අර උතුම් උතුම් තාපසවරුන්ට ඍෂිවරුන්ට භාවනා කළ මේක අතීතයේ දැක්කාම එයාට හිතෙනවා මේ සාස්වත් ලෝකයක් තියෙනවා එකම විදිහට පවතින ලෝකයක් තියෙනවා කියලා ඒ විදිහට හදා ගන්න. මේකේ තේච සත්තා සන්ධාවಂತಿ සංසාරಂತಿ චවಂತಿ උප්පජ්ජಂತಿ. මොකද එයාට එයාට පේනවා ඒ බොරුවක් නෙවෙයි එයාට පේනවා මේ. එතකොට තව කොටසක් තියෙනවා. ඒ විදිහ දැන් එයා තවත් ඈතට දකින්න. මම ඒ ඒ ඒ 16ම කියන්න හදන්නේ දැන් හිතා ගන්න ඕන එක දේ තමයි මේ දර්ශන ඉදිරිපත් කරලා තියෙන්නේ ඇත්තු දියුණු මනසක් ඇති. ඊට පස්සේ පොත් කියවලා කතා කරන ඇත්තු නෙවෙයි. ඒ පොත් කියලා වචන වලින් කතා කරන වචන වලින් තර්ක වලින් කතා කරන ඇත්තු නෙවෙයි දැන්. ඒ ඒව වෙනම જાති. නමුත් මම කියන ඇත්තු කිව්වහම යා කියනවා මම මේක දැක්කා කියලා. මම මේක දැක්කා කියලා කියන්නේ. එතකොට මෙතෙන්ද බුදුහාඳුර කියන ඔන්න ඔය විදිහට තමයි ලෝකය ගැනයි ආත්මවාදය ගැනයි Taman ලෝකය ගැන හේතු කතා කරන්නේ. සත්‍ය බුදුහාඳුර කියනවා සාමාන්‍ය පුතුජනෙක් කතා කරොත් කතා කරන බුදුහාඳුර ඇඳකින්ද ලොකු ඇඳන් වල නිදන්නේ හැන්දෑවට කන්නේ නැහැ මේ ස්ත්‍රී සමාදන් නැහැ කැලේ ඉන්නේ ওই විදිහට තමයි කතා කරන්නේ. බිම බලාන යන්නේ. ඔය වගේ පුංචි පුංචි දේවල් ගැන කතා කරන්නේ. බුදුහාම කියනවා නෑ තථාගත වෙරේක ඊට වඩා ඉහළයි. තථාගත වෙරේකට පේනවා සයිදම් භික්ඛවේ තථාගතෝ පජානාත්. ඔය මහා විශිෂ්ට ඍෂිවරු මුනිවරුට වැරදිච්ච තැන්. ඒවා වැරදිච්ච තැන්. දැන් එතකොට අපි මේකේ අපි අදහන බුදුහාඳුරු හරි කියලා මේ ඒ මේ බැජ් එකක් හදාගන්න නෙවෙයි දැන් කතා. කොඩියක් උස්සන්න නෙවෙයි. තයිදම් භික්කවේ තථාගතෝ පජානාත්මි තථාගතවරයා තථාගතයන් වහන්සේ ඒක ප්‍රජානනය කළ තියෙනවා. ඉමේ දිත්තිඨාන මේ අදහස් වල මතුවෙච්ච තැන් ඒවං ගහිතා මෙන්න මේ විදිහට අරගෙන තියෙන්නේ. ඒවං පරාමත්තා මේ විදිහට ඒවං මමත්වෙන් බදාගෙන ඒවං ගතිකා භවන්තේ ඒවං අபிසම්පරාය මේ ඇත්තු මේ ඒකේ ඊළඟට යන්නේ කොතෙන්ද යන්නේ මේ කටියේ මරණින් මත්තේ කොහොම මොකද්ද ඇත්තන්ට වෙන්නේ කියන එක හදන්න සංච තථාගතෝ පජානාති තථාගතවරේ ඒක හොඳට ප්‍රජානනය කරලා තියෙනවා අවබෝධ කරගෙන ප්‍රජානනය කරලා තියෙනවා තතෝච උත්තරින් පජානාති ඒත් විතරක් නෙවෙයි ඉත එහාත් දන්නවා. අර මුනිවරුන් ඍෂිවරුන්ගේ මාර්ගය දන්නවා. නමුත් තථාගතයන් ඊටත් එහා ගිහින් තියෙනවා. වැදගත් මේ දේ තංච පජානන න පරාමසිතේ ඒ තථාගතයන් වහන්සේ දන්නා දේ උන්වහන්සේ මේක මගේ දැනීමක් ඒ තාපසයාට වඩා මම ඉහ අදහසවත් ගෑවිලා ඉන්නේ නැහැ මේ බුදු සිතට. දැන් අපි තථාගතයන් වහන්සේ මොන්න තරම් මුතුන්ද කියලා. කුයි තරම් ගෞරවයෙන් අපි වැඳිය යුතුද කියලා හිතලවන්න. තා අපරාමසතෝ ජස්සේ පච්චත්තං ඒවෙනි බුති විදසා. ඒ අල්ලා නොගෙන සිටීම නිසා ඒ දැනුම අවබෝධයවත් මේ පැවැත්ම තුළදී මේ தત્ත්වයේ මුන්වහන්සේලා නිබ්බුති විදිතා නිබ්බුතිය අවබෝධ කරගත්තා වේදනානම් වින්දනවල ওই මනසට හැංගෙන මනසට හැංගෙන දැනෙන ගතියෝවා මේ වේදනාවන්ගේ සමුදයන්ට කොහොමද මතුවලා ඉන්නේ අදහසක් කෙනකොට දැන් ඉරිසියාවක් කෙනකොට කොහොමද ඉන්නේ මතයක් කෙනකොට මත දැනෙන්නේ කොහොමද ඒකේ සමුදයයි අත්ංගමයයි ආස්වාදයයි ආදීනවයි නිස්සරණ යථා භූතං විදිත්වා අනුපාදා විමුක්තෝ භික්ඛවේ තථාගතෝ. ඒ වචන අපි දන්නවා. ඒ ඒ බින්දනයන්ගේ ආස්වාදයක් සමුදයක් තියෙනවා අත්ංගමයක් තියෙනවා අස්සාදයක් තියෙනවා ආදීනමයක් තියෙනවා නිස්සරණයකුත් තියෙනවා ඒ වායෙන් අයින් වෙන්නත් පුළුවන් කියන අදහස. ඒ දේ යථා භූතං විදිත්වා අනුපාදා විමුක්තෝ භික්ඛවේ තථාගතෝ. එය එතකොට තථාගත ශ්‍රාවකයන්ටත් ආදි මාර්ගය යන අහවලා කියන බවින් මිදිච්ච එකනට තේරුම් ගන්න පුළුවන්. ඉමේ කෝතේ භික්ඛවේ ධම්මා ගම්භීරා දුද්දතා දුරනුබෝධ මෙන්න මේවයි භික්ෂුරුනි ගැඹුරු දකින්ට අමාරු සාන්ත ප්‍රනීත අතක්තාවචර වචන ඔස්සේ ගිහිලා අවබෝධ කරගන්න බැරි නිපුණ නමුත් හාට හාට ගියම Tamanthම තේරෙනවා පඬිත වේදනියා ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න ආර්ය මාර්ගයට අනුරූප යොත් සීලෙන් ඉන්ද්‍රිය සංවරයෙන් දියුණුවට ගියොත් එහෙම තේ යේ තථාගතෝ සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදේති මෙන්න මේ තථාගතයන් වහන්සේ මේ විදිහටයි දැනගෙන තියෙන්නේ කියලා තමයි තේරෙනවා. එහි තථාගතස් සතා භූතං සම්මා වන්නං සම්මා වා සම්මාවද මනෝවදේ. තථාගත වරේකුගේ ಗುಣ හරියට කියනවා නම් ඔන්නෝවා ගැනයි කියන්න වෙන්නේ. අර හැන්දෑවට වැළඳුවේ නෑ ලොකු පන්සල් වල හිටියේ නෑ ගස් ඇට හිටියේ මේ වගේ වෙදකම් කෙරේ නෑ නැකත් බැලුවේ නෑ කියලා කියන ඒවා හොඳ දේවල්. නමුත් ඒවා තථාගතවරු ගැන කතා කරනකොට ඒ තථාගතවරුගේ මූලිකම ස්වરૂපය. ඊට ඔය ශාස්ත්‍රද දිට්ටි පට නැඹුරු වෙච්ච උතුම් වූ ඇත්තෝ ඒ ඒ අප්‍රමාද මානසිකාර මන්න එහෙම කරලා භාවනා කරලා කරලා කරලා කළා ඒ සමාධිය ලබාගෙන අතීතාත්ම භවසික දහස් කෝටි වාරක් පාවිච්චි කරපු ඇත්තොත් පහු කරගෙන යන් ගිහිල්ලා පහු කරගත්තා කියන එක දෙයක් නෙවෙයි ඒ ඇත්තන්ට වැරදිච්ච තැනක් තේරුම් ගන්නට තථාගතයන් වහන්සේ දැනගෙන හිටියා කියලා. මොකද ඒ ඇත්තොත් ওই විදිහටම අර මහා සීල චූල සීල මජ්ක්‍ධිම සීල මහා සීල තිබුණ ඇත්තොත්. ඒ ඒම තමයි ඇත්ත දිනුලා ගියේ. ඒ චූල සීල මජ්ක්‍ධිම සීල මහා සීල නැතුව නෙවෙයි ওই දෘෂ්ටිවාද නිර්මාණය වුණේ. ඒ වගේම අයින් වෙච්ච නිසා. නමුත් තථාගතරේ කියන්නේ ඒ අයින් වෙලා ගිහිලා දිට්ඨි හදාගත්ත නැත්නම්ගේ දිට්ඨිය කොහෙන්ද ආවේ කියන එක පොවුන්වාසි දැනගත්තා. සමේ ආයුබෝවන් කීම අත්තරීම එක්සෙට් ගැනීම තමන්ගේ අදහස් වලිනුත් ආයුබෝවන් කීම වැදගත් වෙනවා. ඒ පළමු බණවර ඒ කියන්නේ සස්සතවාදී ආවේ කොහොමද කියන එක ධර්ම කාරණා දන්න කල්යාණ මිත්‍රයන් කල්යාණ මිත්‍රයන් ඒ ගැන කතා කරන්න අවසාන ප්‍රශ්න ප්‍රශ්න පිළිතුර බලාපොරොත්තු වෙන්න එපා මේ කතා කරන්න ආගෙන සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේ නමස්කාර වේවා. මේ මහෝත්තම මහා පුරුෂෝ තථාගතයන් වහන්සේට නමස්කාර වේවා. අපි වාග්ය සම්පන්නයි. උන්වහන්සේගේ ශ්‍රාවකයන් අඩුගානේවට ඇහුම්කන් දෙන්න හරි ලැබිච්ච මනුෂ්‍යාත්ම භාවය ලැබීම පිළිබඳ සම්මා සම්බුද්ධ සාදු සාදු සත්‍යතුමනි අප්‍රමාණති හොඳයි ගෞරවයෙන් මම කල්යන මිත්‍රින් කියමු වෙනවා සත්‍යතුමයි පැහැදිලි කරපු කොටස් සම්බන්ධයෙන් අදහස් දක්වන්න හැමත් නැත්නම් ප්‍රශ්නයක් හෝ අදහස් ඉදිරිපත් කරන්න චිත්‍ර මහත්මිය ඔබතුමීට යොමු වෙනනම් පළමුව සර්වන් සර්ණයි තිරුවන් සරණයි සත්‍යජිතුමා ඇතුළු හැම කරන්න දෙයක් නෑ අපිට එතුමා ලස්සනට තෝරලා දුන්නා ඒ සූත්‍රයේ තියෙන විස්තරය ඉතින් වචන වශයෙන් තේරුම් ගත්තට හිතට ආව ජයන්ත මහත්මයා මේ අපි දැන් අපිට මේ කලිනුත් අපි ඉගෙනගෙන තියෙනවා මේ ධර්ම මාර්ගේ යනකොට දැන් පලංචි නවතින්න එපා කියලා. පලංචි ඕන ගේ හදන්නනේ. දැන් සමහරක් වෙලාවට අපි මෙවැනි තැනකින් නවතිනකොට අපිට හිතෙනවා මේ මේ ඇත්තටම මේ අපිට කියන්න හොඳ නෑ මේ මට හිතුණා මේ ආ එහෙනම් මෙතන මෙතන ඉවරයිනේ දැන් මේක මේ විදිහට පිළිගත්ත හරිනේ කියලා ඉතින් ඒ ඒකම තවත් දෙයක් හිතට මේ තාමත් සත්‍යජිතමා කියවනේ මේ දෘෂ්ටි කියලා මේවා මේවා සාමාන්‍ය පෘථග්ජනයට එන දෘෂ්ටි නෙමෙයි ධර්ම මාර්ගයේ යන හොඳින් භාවනා කරන එවැනි අයට එන දෘෂ්ටි කියලා. ඒ නිසා හිතට ආපු එකම දේ තමයි තවදුරටත් අපි අහම්කම් දෙන්න. ඒක හොඳයි පලංචියේ නවතින් නැතුව කියන එක තමයි ජයන්ත මහත්මයා හිතට ආවේ. සර්වන් සර්ණයි. ඒ වගේම අර සූත්‍රේ පටන් ගැනීමේදී අර තථාගතයන් වහන්සේගේ ಗುಣ කිව්වොත් තරහවක් දුම්නසක් අසතුටක් ඇති කරගන්න එපා කියලා කිව්වේ. එහෙම නැත්නම් ඒ වැරදි හරිද කියලා තේරුම් ගන්න එහෙම කියලා උන්වහන්සේ දේශනා කරන්නේ. මේක සතුටු වුණත් දුක් වුණත් මේකේ අනතුරු ඔබටමයි කියලා. ඒ ගැනත් මට කල්යාණ මිත්‍රගෙන් අදහස් දැනගන්න කැමතියි. මොකද එහෙමනම් මේ සතුටු වුණාම කොහොමද ඒක අනතුරක් වෙන්නේ අපිට? එහෙම නැත්නම් දුක් වුණාම නම් ඒක අනතුරක් වෙන බව අපිට තේරෙනවා මනසට. එහෙම එහෙම වෙන්නේ කොහොමද කියන මේ එකත් පොඩ්ඩක් මට හිතුණා අපිට සාකච්ඡා කරලා තේරුම් ගන්න එක හොඳයි කියලා. තේරුවන් සර්ණයි. ස්වාමීන් වහන්සේ තමයි අන්තිමට කියපු ටික ආපහු පාරක් කියන්න. තේරුවන් සර්ණයි. සූත්‍රයේ මුලදී සත්‍යජිතුමා අපිට පැහැදිලි කරා අපිට මේ කෙනෙක් පුතග්ජන කෙනෙක් මොන හරි තථාගතයන් වහන්සේට ධර්මයට සංඝ රත්නයට මොන හරි වැරදි කියනකොට අපිට තරහවක් දුම්නසක් ඇති වෙනවනේ ඒ වගේම ಗುಣ කියනකොට උද්දාම වෙන්නත් එපා කියලා කිව්වා. අපි උද්දාම වෙනවා. මොකද අපි අපේ ප්‍රත්‍යඥ භාවයේ ස්වභාවය ඒකනේ. නමුත් උන්වහන්සේ දෙකම එපා කිව්වා. ඒ දෙකම එපා කියලා කිව්වා ඒයින් අනතුර ඔබටමයි කියලා. අන්න ඒ ඒ සම්බන්ධවත් පොඩක් සාකච්ඡා කළොත් හොඳයි කියන එක හිතට ආව තේරුවන් සරණයි. නෑ බොහොම පිං චිත්‍රාමාත්මේ අනෙක් අප්‍රමාණ පිං හොඳයි හොඳ කරුණක් ඔබතුමේ මතක් කරේ ඒ සම්බන්ධයෙන් දේරුක් මහත්මයා මම ඔබතුමාට මෙන්න ඒ සම්බන්ධයෙන් අදහසක් පොඩ්ඩක් සාකච්ඡා කරලා ඔබතුමාට යම් ගැටලුවක් තියෙනවා එක්ක යමු සර්වන් සර්මයි අවසරයි සත්‍යජිතමනි කල්‍යාණ මිත්‍රෙන්ගෙන් අවසරයි සර්වන් සරණයි හැමදෙනාටම මම හිතන්නේ සත්‍යජිතමා ඉතා විස්තරාත්මකව පැහැදිලි කළයි සූත්‍රයේ කරුණු ටික අදි මහා සීල සම්බන්ධයෙන් ඒ තථාගතයන් වහන්සේ ප්‍රඥයන් කොහොමද දකින්නේ තථාගතයන් වහන්සේව කියන එක දෙතෙන්දී මතක් වෙච්ච දේ තමයි අර චිත්‍ර මහත්මිය කියප එකක් හැටියට දැන් මේ අපි යම් යම් ධම්ම කරුණු හදාරනවා ඒ වගේම මේ භාවනාවල පුළු පුළුවන් වෙලාවට යෙදিলা මේව සමහර වෙලාවට මේව දන්නවා එහෙම නැත්නම් යමක් දැනගෙන තියනවා කියන එක ගැන අදහසක් තියෙනවා අන්තිමට දැන් මට හිතුනේ දැන් මේක අහනකොට එහෙම ඒ අදහස් දැනගෙන තියනවා කියන ඒවා වුණත් එහෙම නැත්නම් තේරුම්ගෙන තියෙන ධර්ම කරුණු හෝ ඒ වගේ දේවල් උනත් අන්තිමට ඒකේ පදනම මොකද්ද කියලා වගේ අදහසක් වගේ ආවා. මං හිතන්නේ ප්‍රයෝජනවත් වෙන එක නෙමෙයි ඒවා ඔක්කොම ප්‍රයෝජනවත් නමුත් ඒවයි විශාල පදනමක් තියෙනවද කියන එක ගැන නිකන් අදහසක් ආවා. මොකද දැන් දැන් අපිට මේ සත්‍යිතුම පැහැදිලි කර දුන්න දැන් තථාගතයන් වහන්සේ මේ ඔක්කොම දැනගෙන හිටියා. මේවා ඔක්කොම වෙන විදිහේ අපිට විතරක් නෙවෙයි ගමන පුතග්ජන කෙනෙකුගේ කෙනෙකු පමණක් නෙවෙයි ඊට ඊට වැඩිය බොහොම මේ බණ භාවනාවල යෙදිච්ච ඒ අයටත් ඒ දෘෂ්ටි වැරදිච්ච තැන් ඒවත් ගැන ඔක්කොම දැනගෙන හිටියත් දැන් අතන වෙනස තියෙන්නේ දැන් අපි හිතමු යම්කිසි ශේෂ්ත්‍රයක විශේෂඥයෙක් කියලා අපි හිතමු දැන් මොකක් හරි වෛද්‍ය ශාස්ත්‍රයක එහෙම නැත්නම් නීති ශාස්ත්‍රයක විශේෂඥෙක් නම් එයා ඔක්කොම දන්නවා මේකේ තියෙන වැඩ ඔක්කොම වෙන විදිහටි විස්තර আদি ඔක්කොම දන්නවා. නමුත් එයත් ඒ ඒ එතනම විශේෂඥයෙක් කියන්නේ එයා ඒකෙම කොටසක්. ඉතින් හැබැයි තථාගතයන් වහන්සේ මම හිතන්නේ එතනදී පැහැදිලි වෙන්නේ ඔක්කොම දැනගෙන හිටියත් ඒකේ එතන ඒකේ කොටස්කාරයක් නෙමෙයි ඒක. එතකොට ඒ දැනුම අයිති කමක් ඕ අයිති නැති කමක් ඕ එහෙම මුකුත් නැති ගතියක්. ඉතින් එහෙම බැලුවම අර චිත්‍ර මහත්මිය කිව්වා වගේ ඒක ගැන වැරදීමක් හෝ හරියෑමක් කියන ගැන කතා කරන එක ගැන එච්චර එක ගැන ප්‍රයෝජනයක් තියනවද කියන එකත් හිතෙනවා එහෙම බැලුවාම. මොකද අන්තිමට ඒකේ අයිතියක් හෝ එහෙම ගැන කතා කරන එක ගැන තේරුම් නැහැ. ඉතින් මම දන්නේ මම ඒක කියන්න හදන එක පැහැදිලි වුණාද කියලා නමුත් මට එහෙ වගේ අදහසක් ආවේ ඉතින් දැනට වුණත් තේරුම්ගෙන තියෙන දෙයක් හෝ එහෙම නැත්නම් හරි කියලා හිතලාගෙන ඉන්න දෙයක් හෝ ඒක මේ මාර්ගයට මේ මොකද තථාගතයන් වහන්සේ නිතරම දේශනා කරනවා මේ මම ඔය කියන්නේ මේ දුක නැති කරන අදහස් කරන්නේ මේ දුක නැති කරන මාර්ගයක් කියන එක. ඉතින් එහි පැත්තෙන් බලලා ඒ වෙනුවට ඒවෙන් ඒ වෙනුවෙන් යොමු කරන විදිහක් ගැන හිතන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. තෙරුවන් සරණයි ජයන්ත මහත්තයා. ඔව් තෙරුවන් සරණයි ජයන්ත මහත්මයා. ඇත්තටම ඒක කල්පනා කළ යුතු කාරණාවක්. දැන් බුදුචානන් වහන්සේගේ ගුණයක් කියනකොට ඒ කෙරෙහි අපේ සාමාන්‍ය බෞද්ධයන් හැටියට කවුරු හරි විශේෂයෙන්ම දැන් බෞද්ධ නොවන කෙනෙක් හරි යම් කිසි ගුණයක් දැනගෙන කියනනම් අපිට හරි ආඩම්බරයක් වගේ දෙයක් ඇති වෙනවා. එහෙනම් අපිත් දැන් මේ මේ පෞලි කොටසක් නේද කියලා වගේ. ඉතින් ඒ බුදුනායමාංශ මෙතනදී කියන්නේ එහෙම හිතන්නත් එපා. ඒකෙන් Tamanටම තමයි පාඩුව සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඒ වගේම ඊට වඩා විරුද්ධ දෙයක් කරත් Taman ඒකට හිතක් හිතුවොත් නම් Tamanට පාඩු වෙන බව අපිට තේරෙනවා. එතන ද්වේෂය ඇති වෙන හින්දා අර වගේ තත්ත්වයක් කොහොමද කියලා අපි පසුව සත්‍යතුමාගමුත් තව ටිකක් කරුණු දැනගමු. ඒ කියන්නේ බුදුන්වහන්සේගේ ගුණ කතනය කරනකොටත් අපිට යම් කිසි සතුටක් වගේ දෙයක් ඇති වුනහම ඒකෙන් කොහොමද අපිට හානියක් වෙන්නේ කියන එකත් අපි දැනගමු. සේනමාත්මය අපතුමාට වෙන්න සේනමාත්මය තෙරුවන් සරණයි ඇත්තම සත්‍ය දෙතුමයි තා හොඳින් පැහැදිලි කරලා දුන්නා චිත්‍ර මාත්මයත් හොඳින් කියලා දුන්නා අපිට නිරුත් මාත්මත් එකට වේව කළා මට අර චිත්‍ර මාත්මය කියපු එකේ කාරණාව තියෙන සතුට ඒ ගැන වෙන්න එපයි කියන එක දැන් මෙතනදී මම අහලා තියෙනවා ප්‍රථම දා ප්‍රථම ධානයේදී ඇති වෙන එක දෙයක් තමයි ලක්ෂණයක් තමයි ප්‍රීති ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා ප්‍රීතිය කියන එක සතුට කියන එක තමයි මම හිතන්නේ ඉතින් මේක ඒක ඇති වෙන එක දෙයක් මේකටත් ඇලෙන්න එපා කියන එක නැත්නම් මේකට ඒකත් දිසාය කියන දැන් අපිට වරදක් කියනකොට අපිට ඇංග කියන එක නැත්තම් අපේ ලෝ ද්වේෂ සිත එන්නේ ඒ දේශසිතෙන් යම් කිසි දෙයක් කරන එක නරකයි කියන එක අපි හැමෝම දන්නවා. ඒ වගේම සතුටු වෙනවා කියන එක ඒක ලෝභ සිතක්ද කියලා මට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මොකද මේ ලෝභ සිත ඇති වුණොත් ඒකට අපි ඒකට ඇලෙනවා. ඒක ඇලිලා ගැලිලා ඒකෙම ඉන්න බලනවා. ඉතින් අර චිත්‍ර මාත්‍රත් කිව්වා වගේ අර මේ මොකද්ද හදාගත්ත එකේ නැවතින් නැතුව ඒක ඉඳලා තව දුරටත් යන්න ඕන වගේ මේ සතුට කියන එක ඒකෙත් හැලෙන්නේ නැතුව ඒකෙත් ගැවෙසිලා ඉතින් නැතුව එතන යහට යන්න ඕන කතාවක්ද මෙතන මේ කියන්නේ මට මට ප්‍රශ්නයක් විදිහට හිතට ඇති උනේ ඉතින් අත වශයෙන්ම තථාගතයන් වහන්සේගේ ගුණ ඊට අප්‍රමාණයි අපිට කවුරුත් දන්නවා. ඉතින් ඒක ගැන කතා කිරීමට එතන මම සුදුසු නැහැ. ඉතින් ඒ ගැන තමයි මගේ අදහස තිරුවන් සරණයි. සරණයි මට සාමාන්‍යයෙන් හැඟීම තමයි දැන් ඒ අපිට සතුටක් ඇති වෙනනම් ඒකත් හේතුප්‍රත්‍යයෙන් ඇතිවෙච්ච දෙයක් මිසක් මම මගේ කරගatiya යුතු නැති දෙයක් හැටියට බලන එකද කියලා අපි සත්‍ය කුමාරට ගෞරවයෙන් මෙන්න සත්‍ය කුමාරනේ අපිට පොඩි පැහැදිලි කිරීමක් කරගන්න එතන ඒ අර සතුටු වීම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ ගුණ කියනවත් පවත් සතුටු වීමෙන් හා සමන්ත හානියක් සිද්ධ වෙනවා කියන අර්ථය වගේ කිව්ව තැනකින් සත්‍ය කුමාරේ කෙරුවන් සරණයි හොඳයි සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට নমස්කාර වේවා මේ සූත්‍රයේ ඒ මුලින් භික්ෂුන් වහන්සේලා මේ ඒකේ පසුබිම හිතා ගන්න ඕන දැන්. දැන් අර සුප්පිය සහ ඒ පරිබ්‍රාජකයයි යගේ ගෝලයා තරුණයයි ඒ දෙන්නම එක්කෙනෙක් බුදුහාමරගේ ගුණ කියව අනිත් එක්කෙනෙක් අගුණ කියලා. ඒ කියන්නේ ජීව ජීවත් ජීවමාන වෙල ඉන්නවානේ. ඒ කියන්නේ එතකොට මිත්‍රන්ට අරයට ඉරිෂාවක් ඇති වෙන්නත් පුළුවන්. ද්වේෂය ඇති වෙලා හරි කියා කියලා මෙහෙම බැන බැන එනාරේ පාරෙම. ඒ භික්ෂුන් වහන්සේලාට එහෙම හයියෙන් බණිනවා වෙවෙන්න පුළුවන්. නමුත් ඔය ඒත් කියන්නේ ඔය මේ ශ්‍රමණයන් පිරිවරාම ගියාට මෙහෙමයි මෙහෙමයි ඔය කියන හුඟක් හරි නෑ. ඊට වඩා ජෛන මහාවීර මෙහෙම කියනවා එහෙම කියනවා ඇතිනේ සමහර විට. කොහමද ඒව ඇහුණා. එතකොට භික්ෂුන් වහන්සේලා ඒ ගැන මේ කතා බහ කරනකොට බුදුරජාණන් වහන්සේ කිව්වා මේ භික්ෂුන් වහන්සේලාට මාගෙන අවර්ණනාවක් කරනවා නම් මේ මේ ධර්ම මාර්ගය ගැන අවර්ණනා කරනවා නම් ඒක හරි නෑ කියලා කියනවා මේ මාර්ගයට පිළිපන් ඇත්තන් ඇත්තියන් ගැන අගුණ අගුණ කියලා කියන්නේ ඇත්තන්ට බණිනවා නම් වැරදි කියලා කියනවා නම් බුදුහාඳු එතෙන්දි කිව්වා තත්ත තුම්මේහි න ආඝාතෝ න අපච්චෝ න චේසු අනබිරද්ධි කරණිය. එහෙම හිතේ හිත නරක කරගන්න එපා අපිට තේරෙන වශයෙන් කියනවා. හිත නරක කරගන්න එපා. ඇත්තොත් ඒ බණිනයත් එක්ක දේශ ඇති කරගන්නත් එපා. ඒ පළවෙනි කිව එක කරගන්න එපා. ඊට පස්සේ කිව්වා එහෙම කරගත්තොත් කුපිත අනත්තමන වුණොත් තුම්හං ඒ වස්ස තේන අන්තරායෝ ඔය තන්තමයි ඒකෙන් අනතුරු සිද්ධ වෙන්නේ ඒ කියන්නේ බණින අය බුදුහාමුදුරන්ට නැත් අපි හිතමු දැන් අපිට තේරෙන භාෂින් අපි සමාජයකට අහුවෙලා ඉන්න ඉඳ බුද්ධ ආගම වැරදි ඔක් මෙහෙම නෙවෙයි මේ දැන් මේ ඉක්ොන්ඩයි කියන්නේ දැන් එක්කෙනෙක්ගේ යාළුවෙක් හිටියා මේ ඒ ඇත්ත මේ යව්වනේ ප්‍රේමෙන් සම්බන්ධ වෙලා හිටිය ඇත්ති බෞද්ධ නෙවෙයි එතකොට පසුගිය වෙසක් වලට එයා කලාකාරයෙක් ඉඳලා එයා ලස්සන හදනවා. ඉතින් අර එයාගේ ඉතුරියත් ඒකට ආවා. ඒ ඇත්ත බුදුහාමුදුරන්ට මෙච්චර මේ සරසන්නේ ලස්සන කරන්නේ විදුලි බල්බ් දාන්නේ පාට කරන්නේ මල් හදන්නේ කියලා ඇහුවාම එයා විස්තරය කිව්වහම අර එයා ආදරය කරපු ඇත්ටි කියලා තියෙනවා බුදුහාමගේ දොස් කියලා කියලා තියෙනවා. ඕකට උම සැලකුවාට මෙහෙමයි ඒ තමයි අනිත් අය විසින් ඒ ඇත්තන්ට උගන්මි තරුණ ඇත්තු. ඇත්තන්ට ඒ ඇත්තන්ගේ ආගමික මධ්‍යස්ථානේ උගන්න විදිහට තම පොළොන් දේවල් බැලුවා. ඒ ඉන් පස්සේ මෙයා දැන් අර මෙයා බොහොම තථාගතයන් වහන්සේ ක්ෂේත්‍රත් ආගමට තමම් අදහන ආගමට කැමති කතරුණෙක් කියලා එතනින් ඉවරුණා ඒ ඒ සම්බන්ධතාවය අවුරුදු 4ක සම්බන්ධතාවක් ඉවරුණා කියලා කිවි ඒ වගේ ඒ අගුණ හරි එහෙම කියනකොට ඇති වෙන අමනාපය ඒක විශාල දේශයක් සඳහා යන හැටි අපිට දැන් තේරෙනවා. විශේෂයෙන් මේ කාලයේ තියෙන තත්ත්වයන් බැලුවාම හැමතැනම ඒක තමයි தත්ත්වය. ඉතින් ධර්ම මාර්ගය නැත්තම් හැටියට බුදුහාර භික්ෂුන් වහන්සේලාට කියනවා ඔය ඇත්තෝ කුපිත වුණොත් නොසතුටු වුණොත් එහෙම ඇත්තන් තමයි ඒකේ අනුතුර. ඒක අප දන්නවනේ. මා දේශ දේශයක් ඇති වෙන්නේ එතකොට. ඊට පස්සේ බුදුහා ඊළඟ කීදී කියන දේ තමයි කුපිත අනත්ත මන ආවොත් එහෙම ඔය ඇත්තන් කී ඒ ඇත්තු කියන එක හරි දෙයක්ද වැරදි දෙයක්ද කියලා ඔයාලට තීරණය කරන්න බෑ. මොකද හතර අගතියක් තියෙන්නේ. සන්දාගති, භයාගති, ඒ වගේ අගතියට ගිහිල්ලා. ඒක දැනගන්න බෑ කියලා. ඊළඟට බුදුහාම කියනවා එහෙම අගුණ කියනවා නම් මේක ඇත්ත දෙයක් නෙවෙයි ඇත්ත කියන්නේ කියලා ඒක අයින් කළා දාන්න. ඒ තමයි උන්වහන්සේ දෙන අන්තිම ආවාද. චේන්ති ගණ්ඩත් එපා. ඒක අනිත් ආයත ඒකෙන් අනතුරක් සිද්ධ වෙනවට වඩා Tamanට අනතුරක් සිද්ධ වෙන්නේ බුදුහාමර දෙතෙන්ද කිව්වා මේ කිතිපීතං අභූතං ඉතිපීත අටච. ඔය කියන අගුණ කියන එක ඕක ඇත්තේ නෙමෙයි බුරුවට ඔය කියන්නේ. ඒ ඒ කියන දේ අපේ ළඟ නැහැ කියලා කියනවා. එහෙනම් ಗುಣ කියනවා නම් ඒකෙදිත් කියන ආනන්දයක් ඇති කරගන්න එපා. සිත උපුල්වා ගන්න ඉපිල යන්න ඉඩ තියාගන්න එපා. Tamanටම. ඒ කියන ගුණය ඇත්තනම් ආ මේක අපේ ළඟ තියෙනවා කියලා මේ එච්චරයි. ඉගෙන සතුටු වෙන්න එපා ඒකිනුත් Taman තමයි අන්තරාය කියලා. එතකොට තමන්ගේ හිත ඉහළ දාගන්න එපා කියලා. Tamanට මේකෙන් අගුණයි. ඔන්න ඒක තමයි මේ චෙදි බුදුහාඳුර රාත්‍රී ඒ සම්මන්ත්‍රණ ශාලාවේදී වික්ෂුන් වහන්සේලාට කිව්වේ අර සුප්පියයි බණිනවා එයා ගුණ කියනවා කියන එකට. එහෙම එතෙන්දී Taman දැනගන්න එතෙන්දී සමහර විට මම අර පුංචි කාලේ ස්පෝර්ට්ස් මීට් වල මගේ හවුස් එක දින්නහම අපි කෑ ගහන තමයි යාළුවෝ වෙන්න පුළුවන් දේශපාලනදි වෙන්නේ ඒ වගේ අපිට පුංචි කාලේ තමන්ගේ ඒ මොකක්ද ඒකේ අපි ස්පෝර්ට් මීට් තියෙනවා ඒ වගේදී අපිට තියෙනවා නිවාසයක්. ඒ නිවාසාන්තර ක්‍රීඩාවලදී අපි ඒක දිනුවාම ඒක සතුටු වෙනවා වගේ වැඩක්. ඒ ඒ වගේ අද්දුතරම අර ධ්‍යානෙට එනකොට නැත්තම් ಗುಣධර්ම දැනගෙන එනකොට ඒ කුසල ඡන්දයත් එක්ක එන ඒ ඒ වාසියක රැකගන්න ඒක රැක ගන්න ඕන. එතකොට ඒක ඒක වෙනසක් තියෙනවා. එතන එන්නේ निराமிසත්වයක් එන්නේ. ඒකට කියන්නේ निराமிස ප්‍රීතිය කියලා. ඒ निराமிස ප්‍රීතිය කියන එක ආවේ මම මොකක් හරි මත ඉඳලා නෙවෙයි. මගේ මාර්ගය යනකොට අර පංච නීවර අඩුවීම නිසා මතුවෙච්ච සදායි තත්වයක්. විච්ඡ ධම්ම සුඛ විහරය වැරෙන්න. ඒකයි මේකයි වෙනසක් තියෙනවා. ඒක මතකෙ තියෙන්න අර ඒක විපස්සනා ජබිනන්දනිය වුණොත් ඒක ඒක ඒක ටිකක් අර කී පලන්ති පදිංචිනවා කියන කතාව. මෙතන ඊට වඩා ඩිංගක් වෙනස්. ඒ කියන්නේ මගේ මගේ නිවාසයේ දින මම මට හදාගත්තට නිවාසයේ එක්කෙනෙක් උඩ පැනලා නැත්නම් මීටර 100 දීලා දිනුවා කියන වගේ කතාවක තමයි එතෙන්දී. එතෙන්දී වෙන ඊට වඩා හොඳ අර security feeling එකක් ඇති වෙනවා. මොකද ඒ Tamanට කියනවා. අවිච්ඡප්පසාද එනවනම් මුළු ලෝකෙම ගියත් බුදුහාමුදුරු තේරුම් ගත්තොත් ඒක හරියට කියලා එයා බුදුහාමුදුරු ඔයා මේ මරලා දානවා කිව්වත් එයා ඒක අතාරින්නේ අර ගැලීලියෝ කියවාගේ මම මම මම භාබිවායි කියලා මම මරුවායි කියලා මේ ඉර වටේ පොළොවේ යන එක නතර වෙන්නේ කියන්නේ වගේ. මොකද එයා දන්නවා ඒ ග්‍රහලෝක විද්‍යාව එයා දැනගන්න. ඒ වගේ සත්‍යාබෝධය කරගත් එක්කෙනාට මේ උත්පා සමුදය වය තේරුණා නම් පංච උපාදානස්කන්ධයේ මේකේ කියලා දුන්නයාට සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ නේද කියලා. ඒ ඇතිවෙච්ච අවබෝධය ආවි තමන් තුලින්. ඊට පස්සේ ඉතින් වෙන සෝමනස වෙනවා. අර මෙතෙන්දි ಗುಣ කියනකොට ඇති වෙන සොම්නස නුගුණ කියනකොට ඇති වෙන දුම්නස වෙනස් ඒ දෙක පටලවා නොගන්නවා නම් හොඳයි ධ්‍යාන මාර්ගෙදී ඉත අභිනන්දනය නොකර සිටීම හොඳයි ඒක වෙනම කතාවක් දැන් මෙතෙන්දි වික්ෂුන් වහන්සේලා කතා කියේ අර රයිබ්‍රාජිකයා ගුණ කියනවා එයාගේ ගෝල තරුණයා බුදුහාමගේ ගුණ කියනවා ඒකම දෙන්න. ඒක බුදුහාමි පොයි දෙකටම සතුට සතුට වෙන සතුට වෙන්න එපා. කියන එක තෙද්දි කියනවා. මම හිතනවා මේ මතුවෙච්ච කාරණේට ඒක උදව්වක් වෙයි ටිකක් හිතන්න කියලා. එතකොට මෙතින්දි සෝමනස්සන් නැච්චේසෝ උප්පිලාවිතත්තං. හිත උපුල්වා ගන්න හරි මට මට මට ලකුණු ආවා මං ඔය දැක්කේ කරන බලනකොට අපි ශ්‍රී ලංකාවේ කැමති ඇත්තන් ගන්නවා නම් අපි දැන් මම හොඳට ගහනවා හරි අපරදිනකොට නරකේනවා මං කැමති ටෙනිස් ක්‍රීඩකයා ක්‍රීඩිකාව දිනකොට කැමති වෙනවා ඒක ඒකෙත් වෙන්නේ Taman කැමගේ අර ඡන්ද දෝෂ බය මෝහ කියන ඒවා අනුව තමයි අප්‍රවෘත්තිවලට අපි පසුගිය සතිය කතා කරේ ප්‍රවෘත්ති බලනකොට Tamanට කැමති ප්‍රවෘත්ති වෙනකොට සතුට වෙනවා ඒ channel එකට වැඩිපුර අපි යොදා ගන්නවා හුඟාක ආයිබෝවන් කියන්න ඕන පැති තියෙනවා. අපි ඊළඟ සූත්‍ර වෙනකොට ඒ පුළුවන් මේක මේ බුදුවරේගේ ගුණ කියනකොට ලාභාල විදියට ගුණ කියනවා තමයි තියෙන්නේ. බුදුවරේ කියන්නේ ඊට වඩා එහා විශාලයි. ඊට වඩා බොහෝම ඉහළ. ඒකයි මෙතෙන් කියන්න හදන්නේ. බුදු සරණයි තව සාකච්ඡා කරන්න ඕම්පි. සරණයි සරණයි සත්‍යස්මනේ අප්‍රමාණ සිංහ හොඳයි මම යමු වෙනම් රෂාන් මාත්මය ඔබතුමාට එක දෙන්න පුළුවන්. පෙරවන් සන්නයි. ඔව් මටත් ඇත්තටම තේරෙන්නේ දැන් අපි මේ ගොඩක් වෙලාවට ඉතින් මේ පුතාගේ දැනේ විදියට අපිට මේ වාක් කරේ එහෙම මේ කියන බුදුහාමුදුරගෙන හරි අපේ අපේ බෞද්ධ දර්ශනය ගැන හරි මට මතකයි අර චිත්‍රා මහත්මිය එකපාරක් කිව්වා මොකද රෙස්ටුරන්ට් එකකට ගිහිල්ලා අර උඩු පිළිමයක් තිබිලා ඇතිවෙච්ච හැඟීම ගැන එහෙම ඒ වගේ වෙලාවල් වලට ඉතින් අපි කොහොමද අපි ඉන්න ඕනේ කියලා. ඉතින් සමහරක් වෙලාවට මේ ගොඩාක්ම මේ එහෙම මේ හිත කලබල කරගන්න නැතුව ඉතින් ඒ ඒකට ලොකු මේ ඒ අපි දැන් මේ මේ ෆන්ඩමෙන්ටලි මේ හිතන විදිය අපිට දැන් කීපසරයක්ම කියලා දුන්නා මේ සත්‍යජිතතුමා අදත් අර දැන් මේ හේතු නිසා නැති වෙලා හේතු නැති වෙනකොට නැති වෙලා යන ධර්ම කියලා. ඉතින් ඒ වගේ ලොකු මේ දර්ශනයක් විදියට මේක ගත් ගන්න පුරුදු වුණොත් මට හිතෙනවා මේ මේ තත්ත්වයන් මගහරවා ගන්න පුළුවන් වෙයි කියලා. මට නම් දැන් තේරලා තියෙනවා ඒ කියන්නේ අර අර පොඩි දෙයකට සැලෙන්නේ නැති ඒ ඒ ඒ ගති ගුණේ එන්න ඉතින් මේ වගේ දැනුම් සම්භාරයක් ඒක ඒක ලබා ගන්න ඕනේ. එතකොට තමයි අර මේ දැන් බ්‍රහ්මජාල සූත්‍රය වගේ සූත්‍රයක් වටිනාකම දැනෙන්නේ එකයි කොහොමද එතන ඉන්න ඕනේ කියලා මේ සෑහන පැහැදිලිව කියලා තියෙනවා. මම මේ එහෙනම් නවතින්නම් මේ මේ දුන්නාන් සන්න හැමෝටම. එතන සනාග සම්මාත්ම බොම්පින් ශ්‍රීමති මහත්මිය ඔබතුම මේක එකතු වෙන පුළුවන් සාකච්ඡාවට අදාළ කරු සම්බන්ධයෙන් ශ්‍රීමති මහත්මිය. පෙරවන් සරණයි සතේ තුමාගේ අවසරයි. ඇත්තටම බොහෝ කරුණු ඉදිරිපත් වුණා මේ වෙනකොට කල්යනා මිත්‍රයන් හැම දෙනෙක්ම වැදගත් කරුණු කිව්වා. ඉතින් මමත් ඒ ආකාරයටම තමයි ඒ අදහසක් තමයි ආවේ. දැන් යම් කිසි විදියකින් සතුටු වෙන්න පුළුවන් දෙයක් වචනයක් අපි අහනවා. ඒ වගේ දෙයකදී එතකොට අපි කරන්නේ ඒ ඒ ශබ්දය ශබ්ද කණයි ශබ්දයයි ශෝත විඥානය ඒ ආකාරයට අරගෙන අපි කරන්නේ අර පංච උපාදානස්කන්ධයක් හදාගෙන ඊළඟට විතක්ක කරලා ප්‍රපංච හදනවා නේද කියන අදහසක් ආවා. එතකොට තණ්හා දික්තිමාන වශයෙන් මගේ බුදුරජාණන් වහන්සේට නේද මේ බැන්නේ? ඒ ආකාරයට එනකොට එතකොට මම කියලා කෙනෙක් ඉන්නවා, මගේ කියලා දෙයක් තියෙනවා. ඒ වගේ හැඟීමක් ආවේ. ඒ වගේම දැන් ගැටෙනකොට වුණත් ඒ වැරදි වචනයක් නොකරපු දෙයක් එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ අගුණ කියන්න දෙයක් නැහැ බව අපි දන්නවා. එතකොට ඒ වගේ දෙයකට උනත් අර අහන දෙයට අපි ප්‍රපංච කරනවා නේද කියන අදහසක් තමයි ආවේ. ඉතින් ඒකම මට මතක් වුණා සමාධි භාවනා සූත්‍රයේදීත් කියනවා මනාපයක් අමනාපයක් මනාපමනාපයක් ආවොත් අර මේ ඇසිටිය හෙලන වෙලාවකින් අත දිගෑරල් අත නවල දිචාරින ආකාරයට ඒ වගේ මේ ඒ මනාපමනාප ඒක නැති කරගන්න කියලා. ඉතින් ඒ ඒ ටික තමයි මට මතක් වුණේ. ඇත්තටම කල්යාණ මිත්‍රයෝ බොහෝ කරුණු ඉදිරිපත් කරා. තවත් මට එකතු කරන්න දෙයක් නැහැ. තෙරුවන් සරණයි. තමයි සෙන්දති මහත්මයා මම හිතන්නේ අර ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ගැන සඳහන් කරපේක හොඳයි ඒ වගේම දැන් මෙතනදී සත්‍යතුමා විශේෂයෙන් සඳහන් කරේ මම හිතන්නේ අර පොතක් යන කෙනෙක් සීල චූල සීල මධ්‍යම සීල මහා සීල කියන කොටස් වලින් ඔව් එහෙම ඒ සීල කොටස් මතු කරලා ಗುಣ කියුවට ඒකට ප්‍රඥාන මානසිකයෙන් ඒක තමයි කෙරෙන්නේ නමුත් බුදුරජාණන් වහන්සේට ඊට එහා ගිය ಗುಣ සමුදායක් තියෙන නිසා ඒ ගැන සතුටු විය යුතු නැහැ කියලා ගැටෙනින් නවතින්නටෝ දැන් ඊට වඩා ලොකු විශේෂ ගුණ රාශියක් තියෙන අර්ථයෙන් තමයි කියලා වගේ සඳහන් වුණේ. සත්‍යතුමනි ඔතුමාට යොමු වෙනනම් අද සාකච්ඡාව ඉදිරියට යාමට කොයි විදිහට අදහස් ගන්න ඉන්නවද කියලා පොඩ්ඩක් අපිට විස්තර කරන්න මම දැන් තව ඉදිරියට යනවද කියලා ගන්න. සර්ණ ජයන්ත මහත්තයා සත්‍යතුමාට අපි යොමු වෙන කලින් හිතන පොඩි අදහසක් වශයෙන් හිතට ආපු දෙයක් ඇත්තටම අපේ කල්‍යාණ මිත්‍ර හැම දිනාටම බොහොම පිං අදහස් එකතු කරලා ඒ කියන කතා කරපු එකට මේ තථාගතයන් වහන්සේ මේ හැම සූත්‍රයක්ම අපිට දේශනා කරලා තියෙනවා බැලුවහම අපිට හිතන්නනේ කියන්නේ දැන් මෙතනදී උන්වහන්සේ කියන්නේ නැත්තේ සමහර විට මේ ඔබට මෙහෙම හිතුවත් මෙහෙම හිතුවත් අන්තරායක් වෙනවා කියලා මේ සාමාන්‍ය මානසික ස්වභාවයනේ ජයන්ත මහත්මයා නේද? මොකද එක්ක සතුටු වෙනවා එක්ක අමනාප වෙනවා. ඉතින් ඔය සාමාන්‍ය මානසික ස්වභාවය තේරුම් ගන්නනේ උන්වහන්සේ අපිට ධර්මයේ දේශනා කරන්නේ. එතකොට එහෙම කිව්වට මේ මේ විදිහට සතුටු වෙන්නවත් දුක් වෙන්නවත් එපා කියලා කියනකොට එතනම අපිට තේරෙනවා වගේ නේද මේ මෙහෙම තමයි මානසික ස්වභාවය මේක දකින්න කියන එක වගේ හිතන මොකද අපේ පරමාර්ථයක් තියෙනවනේ අපි විමුක්තිය ලබන්න නම් අපි මේ මෙතනදී ස්වාමීන් වහන්සේලාට යෝගීන්ට නෙමෙයි කියන්නේ එතකොට ඒ ඒ එහෙම කරන්න එපා කියලා කියනකොට ඇත්තටම නිබ්බාණය ගැන හිතුවම නිවන ගැන හිතුවම මේ දෙකම හොඳ නෑනේ අවාසි වෙන්නේ කියන එක කිව්වේ එතුමා ඒ නිසා වෙන්නේ නැති කියන අදහස එකතු කරන්න හිතන තෙරුවන් සරණයි. නයි තෙරුවන් සරණයි සත්‍යතුමනි අපි ඉදිරි කොටස් සාකච්ඡා කරනවද අද දවසේ කොහොමද කියලා ඔව්තුමාගේ මෙන් බුද්ධ සරණයි අපි මේන හිතමු දැන් ඇත්තොන්ට ගෙවල් තියෙනවා දරුවෝ ඉන්න ඇති කාට කාටත් එතකොට අපෙන් දරුවන්ට විභාගයක් තියෙනවා මේ විභාගෙට ලෑස්ති වෙන ඊළඟ සතියේ තමයි විභාගෙ තියෙන්නේ ඔය අතරේ තක්කවුරු හරි පවුල කෙනෙක් හරි මොන හරි දෙයකට සැර කරලා දොස් කියලා ඒ දරුවෝ දරුවන්ට දුක් දරුවා හරියට එක්කෙනෙකුට දෙන්න කාට දුකෙන් එන්න පාලන කරන්න තත්පර මොනවාරි හේතුවකට එතකොට අම්මා තාත්තා කෙනෙක් හැටියට මොනවද කියන්නේ නැත්තම් ගුරුවරයෙක් අපි හිතමු ඉස්කෝලේ ළමයි ඉස්කෝලේ පැරදුනා කියන්නේ එතකොට ගුරුවරු ළමයින්ට විභාගෙට ඉන්න ළමයට මොකද කියන්නේ දැන් ගෙදර නම් ඒ ළමයාට කියනවා ඔය ගණන් ගන්න එපා හිතන ආරක් කර ගන්න එපා ඔකට ඔය මිනිස්සු ඔය දැනගෙන නෙවෙයි නෙවෙයි කියන්නේ ඔයාගේ අම්මා නැත්තම් ඔයාගේ අප්පච්චි ඔයාගේ සීයා ඔයාගේ අම්මා කොච්චර හොඳ කෙනෙක්ද ඉතින් ඒ නිසා ඒවා ගණන් ගන්නකොට ඔය මිනිස්සු සිල්වතුත් නැහැ ඔයත් හැමදාම මත්පැන් බිලෝ එකේ ගහන්නේ ගණන් ගන්න එපා කියලා කියන්නේ දරුවෙක් දුක් වෙනවා අන්න ඒ වගේ කරුණාවක් තියෙන බුදුහාමත මේවට පැටලෙන්න ගියොත් යන ගමන් මාර්ගයට යන්නේ බැරි වෙනවා කියලා ඒ නිසා බුදුරෙක් ඒ පරිස්සම් වීම ගැන කියනවා ඒ ගැන ගණන් ගන්න දෙපා. එතෙන්දී ඊට වඩා ඉහළට යුද්ධාන කියලා කියනවා. ඒ පුදුජනයේ පුදුජන කියනකොට බෞද්ධාරිය බෞද්ධාරි දැන් මෙතෙන් දුණා දැන් බලන්න කතා කිරිය අර ශාස්ත්‍රවාදයට සමන බ්‍රාහ්මණයන් ඇවිල්ලා මේ ලෝකයේ ස්වરૂපය මෙහෙමයි කියලා කියන එක තථාගතයන් වහන්සේ දැනගෙන ඒ ඒ විශිෂ්ට ඥානයට පවා අල්මක් නැතුව එහාට ගියා කියන එක වටිනවා කියලා. දැන් ඒ ගැන නෙවෙයිනේ අප වුණත් වැඩිපුර සාකච්ඡා කළේ. දැන් අපි අපි දැන් සාකච්ඡා කළේ අර චූල සීල, මජ්ක්‍ධිම සීල, මහා සීල. ඒ තමා ඒත් ඒකට පොදු පොදු මනසට හැමතිස්සෙම අහුවෙන ක්ෂේත්‍රයක් තියෙනවා. අර පොදු මනසේ පුද්ගලයෝ ගැන කතා කරනවා දියුණු මනසේ සංකල්ප ගැන පමණයි කතා කරන්නේ නිහඬ මනස කිසිවක් ගැන කතා කරන්න අවබෝධාත්මක මනස කිසිවක් ගැන කතා කරන්නේ සංකල්ප ගැනවත් කතා කරන්නේ ඒකෙන් හැට මේ කරුණාව සහ මෛත්‍රිය මත කියන දේවල් තියෙනවා දැන් බුදුරජාන් වහන්සේ කරුණාවෙන් මෛත්‍රියෙන් තමයි ඒ අවබෝධයෙන් පස්සේ උන්වහන්සේට පසුබෑමක් ආවනේ. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා මත ඊට පස්සේ ලෝකයට කියලා දුන්නා. නිදාගන්නේ නැතුව විවේකයක් නැති කරුණාමයි. ද සස්සතවාදී ඒකච්ච සස්සතවාදී කියනවා බොහොම හොඳ දෙයක් මම දන්නේ මම මේ දෘෂ්ටි දානවාද කියලා දන්නේ ඊළඟට තියෙන ඒකච්ච සස්සතවාදී ඒ මගේ ක්ලබ් එකට එන්න කියලා කියනවනේ මේ මේ ගැන සාකච්ඡා කරනකොට මේ ඒකච්ච සස්සතවාදයේ පහු කරගෙන ගිහිල්ලා මේ භව සංචාරේ අර මොකද්ද කියන්නේ මේ දැන් ඩ්‍රයිවිං ඩිරෙක්ෂන් දෙන්නේ GPS එකෙන් දැන් GPS කියන එක දන්නවනේ දැන් කවුරුත් ඒ වෙනුවට දාගන්න UPS universal කියලා global එකට universal දාන්න මේ එකේදී දැනගන්න ඕන හොඳ දෙයක් තියෙනවා. ඒකත් සස්සතවාද. dar සස්සතවාදී කියලා කියන්නේ එතෙන්දී එයාට පේන්නේ මුළු ලෝකයයි මේ දැන් මම කියලා ඔක්කොම කෙනෙක් කියනවා ওই නම් දාම් ওই නම් දැම්මේ ওই පුංචි ශරීරයේට අම්මා තාත්තා කියලා ඒක මවපු දෙන්න. ඒක නිසා නමේ මහ ඇති දෙයක් නෙවෙයි. ඊළඟට ඒ ඇස්වල ඇස් පෙඩියට මවිල් ටික කෙස් ටික කකුල තියෙන යටිපතුලේ හැම මම මේ පැති පැති පෙන්නන්නේ. ඒ කියුටිකල්ස් ඒවා මේ මහ අගිය ඇති දේවල් නෙවෙයි කාටක් තියෙනවා. කාටත් ධනිසෙ පිටිපස්සේ හැමක් තියෙනවා. ධනිසෙ ඉස්සරහත් හැමක් තියෙනවා. වලලු කරෙත් සමක් තියෙනවා. මම පැටි විතරයි පෙන්නන ටිකක් වැඩිපුර තේරෙන්නේ. ඒවා ඒවා හපංකම් අරගෙන සතා කිරිල්ල මේට මේ වෙනකොට ආයුබෝවන් කීවිලා තියෙනවා. නමුත් දැන් මේ ඔක්කොමත් එකතු වෙලා පංච උපාදාන කියන එකෙන් ගොනු වෙච්ච ඉමේජ් එකක් තියෙනවානේ. ඉමේජ් එකක් තියෙනවා. සංඛාරත් කියන්නේ වේදනා සංඥා සංඛාරත් ඒ තත්ත්වය කියන එක ගැන අර පුබ්බන්ත කප්පි කියන්නේ දැන් මේ කතා කරන්නේ මීට කලින් සිදුවෙච්ච මොකද්ද කියන කියන කතා කරන දික්ටි ගැන කතා කරනවා. අර සස්සතවාදී වෙන්නේ මෙහෙම ලෝකයක් තියෙන ඒ ලෝකේ යන්නේ සබම්පෙන බෝලයක් තියෙන. මේ මේක කියන එක මෙහෙම ඒකච්ච සස්සතවාදී ආයි කියලා බලන්න. හොඳද? සම්ති භික්ඛවේ ඒකේ සමන බ්‍රාහ්මණ භික්ෂුවරුනි මේ සමහර සමන බ්‍රාහ්ම එක්තරා සමන බ්‍රාහ්මණ කොටසක් ඉන්නවා ඒකච්ච සස්සතිකා ඒකච්ච අසස්සතිකා එක්තරා පැත්තක් එක්තරා කොටසක් නිත්‍ය වශයෙන්ම පවතිනවා එක්තරා කොටසක් එක්තරා පැත්තක් නිත්‍ය පවතින්නේ නැහැ කියලා ඒකච්ච සස්සතං ඒකච්ච අසස්සතං අත්තානංච ලෝකංච පඤ්ඤපෙන්ති සමහර ඒවා නිට්ටයයි සමහර ඒවා අනිත්‍යයි ඔය දැන් තියෙන ඔය අද්වෛතයට කිට්ටු වෙන ඇත්තෝ ඒ හරිම ඉහළයි ඒ ඒ ඔය රමණ මහසිතුමා එහෙම ඒව අඩු කරනව නෙවෙයි ඒකට උත්තරම ඒත්ත තමහට හරි වෙන්න පුළුවන් නමුත් ඒ මතේ පිළිගන්ට යන ගියාම පස්සේ නැත්තු ඊට වඩා ඩිංගක් වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඒව දැන් ওই මූජි ගංගජි එහෙම නැත්නම් දැන් ওই ජෙෆ් ෆොස්ටර් වගේ ඇත්තෝ මේ පැත්තෙන් දැන් ටිකක් මේ කතා කරන ඇත්තෝ වෙලා තියෙනවා. ඒවා මේ දැනගන්න විතරයි කියන්නේ නේද? මේ ශස්ත්‍රත අසස්ත්‍රත අත්තානංච ලෝකං මේ තමන් කියලා කෙනෙක්ගේ පැවැත්මයි පවතින ලෝකයයි කියන එක යන ආයි ක්‍රම හතරකට කියනවා මම ආයි කලි අර කිව්වා වගේ ඒ දාශේ කිව්වේ නෑ වගේ මේක හතරක් කියන්නේ නෑ මෙන්න මෙහෙමයි වෙන්නේ අර කලින් ඇත්ත වගේ මේ ඇත්ත දියුණු මනස් තියෙන නමුත් මෙන්න මේක හිතාගන්න UPS එක ඔන්න දැන් UPS කියනකොට මේ පැත්තේ නම් තියෙන පාසල් සර්විස් එකක් ඒක නෙවෙයි අර GPS එක ටිකක් එහාට දාගන්න GPS එකට වඩා ඉහළ තත්ත්වයකට දාගන්න UPS එක හෝතිකෝ සෝ භික්ඛවේ සමයෝ භික්ෂුරුනි එක්තරා කාලයක් එනවා යම් කදාචි කරහති දීගස් අද්දුනෝ අච්චේන එක්තරා එක්තරා කාල සීමාවකට පස්සේ අයන් ලෝකෝ සංවර්ධති මේ ලෝකය විනාශ වෙන්න පටන් ගන්නවා ඇකිල්ල යන්න වෙනවා අන්ත බ්ලැක් හෝල්ස් වලට අහු වෙනවා එහෙම එකක් තියෙනවා නම් සත්‍ය සිරියොග්ගමන වගේ සූත්‍රවල බුදුහාම වෙනස් විදිහට කියලා දුන්නා ඔයත් ඒවා දන්නවද ඊට වඩා මේ ඇතුළට ගිහිලා කතා කරන්න හදාගන්න. මේ ලෝකේ සම්පූර්ණයෙන් මේ භූත භා භූතහත්මා භූතහතර මතුවෙන්ට විද්‍යාවක් ඇති වුණා. මහා භූත හතර ඔක්කොම නැතිලා ගිහිල්ලා ඉතිරි වෙන්නේ අර මැග්නටික් පවර් එක විතර වගේ මේ බ්ලැක් හෝල් එකේ. අච්චේන අධිගත අද්දුනෝ අච්චේන ලෝකෝ සංවත්තති සංවත්තමානේ ලෝකේ මේ ලෝකේ අර දැන් මාළුවෙකුට ඉන්න මූදක් තියෙන්න එපාය ඒ වගේම තණ්හා දිට්ඨි උපාදාන තියෙන මේ සත්ව භාවයට මහා භූත බලෙන් මහා භූත තියෙන තරක් එපාය ඉතින් මේ පොළොව සබම් වෙන බෝලයක් වගේ ගිනිගෙන විපිල කර්පුර බෝලයක් පිච්චුනා ඉවර වෙනවා. ප්ලාස්ටික් කැල්ල පිච්චුනා වගේ. තත්ත්වරයකින් ඉවර වෙනවා. අර සාරිපුත්තාන කියන මේ මහා සාගරයත් වෙහෙලිල යනවා නම් මේ හැම මේ ඇඟ ඇතුලේ තියෙන මේ ආපෝ ධාතුවට කියන්න කතාද කියලා. ඒතකොට ඉන්න තැනක් නැහැ. දැන් මොහොඳ මොහොඳ මොහොඳේ වතුර හිඳුනවා රල්මාගෙන කතා කරන දෙයක් නැහැ. සංවත්තමානේ ලෝකේ යේබුයේන් සත්ත ආවස්සර සංවත්තනිකා හොන්ති. ඒකේ හොඳ දේකුත් තියෙනවා. මේ කම්ම නැත්තම් හොඳ නමුත් කම්ම තියෙන නිසා ආපු ඒක වෙන පැත්තකට යනවා. හොඳට හිතන්න UPS එකට දාලා. ආවස්සර සංවත්තනිකා. ආවස්සර සංවත්තනික සත්‍යම් බවට පත් වෙනවා. තේ සත්ත හොන්ති බොහෝ විචේතෙන් තමයි ඇවිත්. මනෝමයා පීති භක්කා සයම්පබා මනෝමයයි ඇත්ත පීති භක්කයි පීති කියන එක තමයි ඇත්තන්ගේ ෆියුල් එක සයම්පබා ඒ පැවැත්ම තුල ප්‍රභාවක් තියෙනවා අන්තලිච්ච චරා අන්තරීක්ෂයේ තියන්න පුළුවන්. ඒ කියන්නේ වෙන බ්‍රහස්පති හරි ජුපිටර් හරි මාස් හරි අඟහරු හරි හඳ හරි ඉර හරි මේ පෘථිවි කියලා තත්ත්වයක් හරි මේ සෝලාර් සිස්ටම් එක එක සෝලාර් සිස්ටම් එකක්වත් නැහැනේ සෝලත් නැහැ ඊට පස්සේ සිස්ටම් කියලා සෝලත් නැත්තම් එතකොට හන්දට හිතලා බලන්න ඕන જાති මේක. මේ බුදුහාමුදුරගේ ලෝක සිටියම බුදුහාඳුරෝ කියපු ලෝක සිටියම ඒ තථාගතයන් වහන්සේ කියපු ලෝක සිටියම සංඥාවක් හැටියටවත් නෙවෙයි ඒක ඒ අනුව හිතලා බලන්න. අත්තන්තලික්කචරා සුබත්තායිනු. ඒ ඒ එතකොට එයත්නම් සුබස්ථායි වෙලා කියන්නේ ඒකේ පොසිටිව් පැත්තක්මයි පේන්න තියෙන්නේ වෙන විදිහක් පේන්න නැහැ. චිරම් දීගමද්දානං තිත්තං බොහෝ කලක් ඒ කියන්නේ කාලය කියන එක මානින්ද දැන් කැලෙන්ඩර් නෑනේ දැන් හදපු කැලෙන්ඩර් නෑ ඔර්ලෝසු නෑ ඉර ඒ කියන්නේ ඉර ඉර ඉරක් තියෙනවානේ රෑදවල් කියලා එකක් නෑනේ රෑදවල් කියන්නේ ඒ ඒකේ ඉන්නේ මේ ඔක්සිජන් එක්කත් ඇවිල්ලා ඒ මීතේන් වායුවත් එක්ක යන જાති අනු ඒව මොකක්වත් නෑනේ මූදක් ඉඳලා ගියා නම් කොහොද කැලෙන්ඩර් රූල්ස් ඔක්කත් නැහැනේ රෝලෙක්ස් නැහැ සීටි නැහැ මොකුත් නැහැ ඒකට ඉතින් හිතලා බලන්න දැන් මේ කතා කරන මේ බෞද්ධ භූතයට මොකද වෙන්නේ කියලා හිතන්න ඕන જાති UPSC හෝතිකෝසෝ භික්ඛවේ සමයෝ භික්ෂුරුනි ඒ කාලයේ එනවා යං කදාචි කරහචි එක්තරා කාල සීමාවක් තුලදී දීගච්ඡ අද්දුනෝ විශාල දීර්ඝ දීර්ඝ දීර්ඝ වසර බිලියන බිලියන බිලියන දැන් කතා කරනවා නම් දැන් මේ මහ ලුකුවට කතා කරන අවුරුදු 60ක් ජීවත් වෙන්න මේ බත් පරිප්පු අල බතල කාපු ශරීරය ගැනනේ එහෙම ඇතුව මේ ලෝකයේ සෝල් බිලියන බිලියන ගාණක් අර සත්තුත් ඉන්නවා. කල්ප කෝටි ගාණක්. අයන් ලෝකෝ විවට්ටති. යලිත් ලෝකයේ කියන එක වැඩෙන්න පටන් ගන්නවා. ලෝකේ වැඩෙන්න පටන් ගන්නවා. අර බිග් බෑන් කියලා කියන්නේ ඒ වගේ අද ඒ ඒ කියන්නේ ෆිසික්ස් ෆිසිකල් ලෝකයේ තියෙන පටන් ගන්න. භූත ලෝකයේ භූත ලෝකය කියනකොට මේ මේ අර ಜಾති ස්වરૂපයක් නෙවෙයි මේ කියන්නේ. භූත භව, භූත භව, භෞතික ලෝකයේ ඇති වෙන්න පටන් ගන්නවා. විවර්තමානයේ ලෝකේ මේ ලෝකයේ දැන් හැදෙන්න පටන් ගත්තා. ලෝකේ කියනකොට බෝල බෝල් මතක් වෙන්න එපා. විවෘත ඇත්තම වෘත්තයක් හැටියට තමයි ලෝකේ පවතින්නේ කොතන. ලෝකේ ශුන්‍යම් බ්‍රහ්ම විමානම් පාතු භවති. මේ ඒ අර විඥානත්වය සස්සසහදිතයන් දෙපා දැන් මේ මේ UPS එක ගන්න ඕන බුදුහාමුදුරන් බුදුහාම ගැන ගෞරවයෙන් ඒක එන හිතෙන්න ඕන. ශුන්‍යම් බ්‍රහ්ම විමානම් පාතු භවති. මේ බ්‍රහ්ම සත්‍යේ ඒ කියන්නේ එතකොට මතක තියෙන්න ඕන භූත භාවය නෑ එතන. භූත භාවය කියලා කියන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ රහිතයි. තාම මේ සත්‍යට ඇවිල්ලා නැහැ. ඒ ඒ ඉන්ට සුදුසු තැනක් පත්කපත් වෙනවා. අතකෝ අඤ්‍යතරෝ සත්තු කවුරු හරි සත්‍යෙක් අර දිවිනු මනසක් ඇති. සෑවල් වටේ ගියැත්තු නෙවෙයි. සමහර විට වෙන ධර්මයක වෙන දර්ශනයක අර ත්‍රිවිච්ඡ චූල සීල මජ්ක්‍ධිම සීල මහා සීල සහිතව බොහොම අප්‍රමාදව භාවනා කරලා විපස්සනා නෙවෙයි අර චේතෝ සමාධිය ඇතුළු ධ්‍යාන ඇතුළු වෙන්න පුළුවන් සමහරට පළවෙනි දෙවෙනි තුනෙනි හතරවෙනි පස්වෙනි හයවෙනි හත්වෙනි ධ්‍යාන ඇතුළු හරි කමන්න. තියෙන කෙනෙක් කවුරු හරි ආයුක්ඛයාට පුඤ්ඤක්ඛයාට ආබස්සර කායා චවිතේ. ඒ ආබස්සරත්යෙන් මේ අයින් වෙනවා. අර ශූන්‍ය වූ බ්‍රහ්ම විමානයේ පහළ වීමක් සිද්ධ වෙනවා. සෝ සත්ත්වෝති මනෝමයෝ පිටිභක්කෝ. එතන ඒ ඒ සත්ත්ව භාවයේ මනෝමය ඇතනක්. ප්‍රීතිබක්කයි. එයාගේ ෆියුල් එක වෙන්නේ ඉන්දෙන් වෙන්නේ අර මේ චේතනාහාරයේදී සංචේත මනෝ සංචේතනාහාරය තියෙන්නේ. විඥානත් එහෙම තියෙනවා. මනෝ සංචේතනාහාරයේ ප්‍රීති. අන්තලික සරෝ සුබත්ථයි කිරන්දීගේ මද්දානං චිත්. එයා පහළ වෙලා එයාට එයාට තේරෙනවා එයා බොහෝ කලක් ඉන්නවා කියලා. දැන් මේ ඒකච්ච සස්වතේන කියන්නේ නැති. තස්ස තත්ත ඒකස්ස දීගරත්තන් නිවසි තත්තා අනබිරති දනා උපජ්ජත බොහෝ කලක් ඉන්නකොට බොහෝ කලක් ඉන්න නිසා මේක බොහොම හොඳ දෙයක් කියලා මම කිම මේ කතා කරන්නගේ දිට්ඨියට යාගේ ක්ලබ් එකට එන්න එපා නමුත් හිතන්න UPS එකට පරිදස්සනා උපජ්ජත එයාට තනිකමක් ඇති වෙනවා. ওই තනි loneliness කියන එක එයාට පරිපස්සනා කියන පසුතැවිල්ලක් ඇති වෙනවා. ওই loneliness කියන එක බලන්නේ එතෙන්ටත් එනවා. අපි මේ එක එක්කෙනා ගාව ගිහින් ඉන්නේ සත්‍යෝ අපි ජීවිතවල තනිකම හින්දා. අර අභිනන්දනය කරන නිසා තමයි ඒවා ලං කරගෙන ඉන්නේ. අහෝවත අඤ්ඤේපි සත්තා ඉත්තත්තං ආගච්ඡේයුම් අර බ්‍රහ්ම විමානේ එයා අර මනසින් දිනු වෙලාමත් නෙවෙයි වෙන්න පුළුවන් අර පුඤ්ඤේ තීවිච්ච නිසා ලෝකේ විනා සත්ත්වභාවයට ඉන්ද්‍රතනක් නැහැ ආබස්සර සංවත් වෙන කියලා පස්සේ මේක ආයි විවර්තන වෙන්න පටන් ගත්තාම ආවා තව අවුරුදු බිලියන බිලියන බිලියන 25000කට පස්සේ හර්ධානිකමක් ඇති වෙනවා. ඒක තවත් වෙනවා නේද? ඇත්තෝම හිතන එයා හිත හිතන්නේ අපි හිතන්නේ අපි හිතන හැටියෙන් අපි මේ නිකට අත තියාන අපිට ඒතකොට නිකටක් නැහැනේ අත තියාගන්න අතකුත් නැහැ නිකටකුත් නැහැ දැන් නේ අපිට මේ සත්වෙන්ද නිකට අත කියලා කියන්නේ බුඳුවරලක් නැහැ තනියම ඉන්න කවි නැහැ මාර්ගමසේ කරලා නැහැ ඒ ඒ තනිකන් එන්නේ නැහැ එතකොට ඒවා මේ අපේ දැන් තියෙන චූටි තැන් විතරයි මොහොත පොඩි පප් වෙන බෝලේ සාන්තිකර සාගරේ පෙන බෝලයක් වගේ තමයි කතා කරන જાතිය. තව සත්‍යයක් වෙනකොට ඒ කීපු ගමන්ම නෙවෙයි ඒ ඒ සත්ත්වභාවී ආයුක්්‍යාරි පුඤ්ඤක්්‍යාරි ඉවර වෙලා ආබස්සවත්තේ මිද අර බ්‍රහ්මිමාන ඉපදෙනවා. ඒ සහභ්‍යතාවයේ තේනවා. ඒ දෙන්න පේනවා. ඊට පස්සේ එතකොට අර කලින් ආපු එක්කෙනාට හිතන එයාට හිතෙනකොට මේ සත්‍ය తත්ත්වය ආවේ කියලා. හිතනගෙන හිතුවා විතරයි පහළ වෙනවා කියලා තත්ත්වයක් නැහැ. තව මේ වසර මිලියන ගානකට පස්සේ වසර ගණින්දක් දෙයක් නැහැ භූත භාවයක් නැතිනම්. පටිවියාපෝ තේජෝ ආයත් නැ හදත් නැත්නම් ඒකේ අපිට ගණන් කරන්න විදියක් නැහැ. ඒකෙන්. එතකොට යා හිතනවා මම හිතනකොට තමයි මේ தත්ත්වය ආවේ. ඒ හිතන පාසයා හිතනවා මේ தත්තු මා විසින් නිර්මාණය කළායි. මොකද මම මෙහෙම හිතුවා මේ තව කෙනෙක් එනවනම් හොඳයි කියලා හිතිච්ච මම මේ මනෝ පණදී මේක මම මගේ මගෝ මගේ ප්‍රනිධියක් මගේ අදිෂ්ඨානයක් මගේ විල් එකක් ඒ ඒ විල් එකට අනුව ඒ කැමැත්ත අනුව මේ සත්‍යය පහළ වුණා කියලා. මේ බුදුහා බලන්න දැන් අපි මේ කියන වචන නමුත් බුදුහා තේරෙනවා මේ කොහෙන්ද පහළ වුණේ කියලා. මේ අදහස පහළ වුණේ කියලා. දික්ටි ඔය දිට්ටි එදත් අදත් කවදත් ලෝකේ තියෙනවා මේ විඥානත් එක්ක යනකොට. එහෙම වෙනකොට එයාට හිතෙනවා පළවෙනි උපන් සත්තා හිතනවා මම මහේශාක්‍යයි මම දීඝාගතරයි මම වන්නවන්තයි මම ඉහළයි අනිත් අනිත්‍ය ඊට වඩා අඩු වයස් තියෙන ඊට වඩා අල්පේශාක්‍යයි කියලා එයාට හිතෙනවා ඒ වගේ ඒ ඒ බ්‍රහ්මත්වයේ මනස තියාගෙන වසර බිලියන බිලියන බිලියන ගාණක් කැලෙන්ඩර් ගන්න එපා දැන් මේ ලෝකේ උඩ දැන් ඔර්ලෝසු නෑ කැලෙන්ඩර් නෑ මොකුත් නෑ මේ පෘථිවි නෑ මේ ඔය අඹ ගස් දෙල් ගස් කොකෝ ගස් මේ සලාඩ් අපල් කිවි මොකුත් නෑ දැන් ඒතකොට ඒව නෑ ඒ ගැන ඒ සංඥාවලුත් එන්නේ නෑ කිවි කියලා එන්නේ නෑ සංඥාවක් කැංගරුලා කියලා එන්නේ නැහැ, රැකූන්ලා කියලා එන්නේ නැහැ, සිංහයෝ කියලා එන්නේ. ඒ වචන නැහැ දැන්. එහෙම කෙනෙක් ඒ தත්ත්වෙ මිදෙල දැන් තවත් කොට ගන්න කර පෘථුවියකුත් කොහේ යරි මේ පෘථුවිය කියන එක අහවල් දිහා කියලා අපි දන්නේ කියන්නේ මේ මෙතරින් වසරේ මෙතනින් ආලෝක වර්ෂ 25 කෝටියකට ඈත තත්වයක වෙන්න පුළුවන් ඊළඟ තත්ත්වේ පහළ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ පෘථුවියත් එක්ක ගැන හිතෙනවා නම් ඒක හිතෙන්නේ සංඥාවක් කියලා මතේ තියෙනවා. පංච උපාදාන ඛණ්ඩයත් එක්කමයි පොරබදමින් යන්නේ. මේක තේරුම් ගන්නත් මේක හොඳම UPS එකක් මේ ඒකත් සස්සත කතාව. එයා මේ manussත්ත්ව කියන தത്വෙට එනවා. දැන් එතකොට අර විවත්ත ලෝකයේ ආයෙත් මේව ඇවිල්ලා මේ වසර බිලියන ගානක පස්සේ මේ කතා කරන්නේ. දැන් අපිට විනාඩි 5 ගියේ ආයෙ ගියේ මේ කතා කරන්නේ. ඒ ඇත්ත අර දැන් ඔය මහානමය විදියටම ඒවා තේරිලා මේ මොකද්ද මේ මිනිස්සු ශරීර ලබාගෙන මේ කරන ආදේකම කලින් ශරීරයක් තිබුණේ නැහනේ අර ඇතුලේ තියෙන ස්වરૂපේ තියෙන අත්ආයකට යන්න එපා ඊයත්ෝ විදිහට භාවනා කරලා භාවනා කරලා භාවනා කරලා දිනු වෙනවා. මේ මනුෂ්‍ය ආත්ම භාවය. එයාට අර අනිත් අයට වගේම නිකම්ම නෙවෙයි. ඊයත්ෝ තගාරස්මාන ගාරයන් පබ්බජීතෝ සමානෝ ආතප්පමන්වාය ප්‍රධානමන්වාය අනෝගමන්වාය භාවනා කරන නිසා දිනු වෙන නිසා හිත දිනු කරන නිසා චේතෝ සමාධියක් ලැබෙනවා. ඒකේතු සමාධිය ලැබලා පුබ්බේ නිවාසයක් එයාට සිපත් කරන්න පුළුවන්. තතෝ පරණානුස්සරති. එයාට පුළුවන් වෙන්නේ අර බ්‍රහ්ම විමානය තත්ති විතරයි. එයා ඉපදුනානේ ඊට පස්සේ එයා හිතනකොට තව කට්ටිය ආවනේ එච්චර එයාට හිතෙන්නේ. අර කලින් එක්කනට වගේ ඊටහාට යන්න බෑ. එහෙම ගියාම යාට හිතෙනවා මේ බ්‍රහ්මත්වයේ කියන தത്വෙට දැන් බ්‍රහ්ම කියනකොට මන්සලේ ඇඳපු පින්තූරේ මතක් වෙන්න පොටුන්නක් සහිත සලුවක් සහිත සිද්ධාර්ථ කුමාරා පිළිගත් එක්කෙනා ඉතින් ඒ මනෝ මනෝවල චිත්‍රයක් විතරයි එයා ඉහළ තත්ති හිටි එයා තමයි නිර්මාණය කෙරෙන්නේ එයාට හිතෙනවා. ඒ අනිත්‍යයි ශාස්ත්‍රතයි දුව අනිත්‍යයි පහළ වුණා එයා හිතනකොට. ඒ නිසා බ්‍රහ්ම බ්‍රහ්මත්වයේ කියන එක දැන් බ්‍රහ්මත්වයේ කියනකොට එක්තරා ආගමකට යොදා ගන්න එපා. මොකද ඒවා පහු කරගින් කියන සත්‍යයන් තියෙනයි සමහර තැන්වල. තිත්ති වශයෙන් ගන්නවා නම් කවුරු හරි කෙනෙක්. එයා ඒතරු ඒ බ්‍රහ්මත්වේ නිත්‍යයි දුහයි සාස්වතයි. නමුත් දැන් මේ தත්වයන් එයාට පේනවා නිත්‍යනේ අනිත්‍යයි අද්වයි අපායිකා චවන ධම්මා ඉත්තත්තං ආගතා මේ தත්වෙක දෙනවා. දැන් අර භාවනා කරනකොට එයාට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ආ බොරුවකුත් නෙවෙයි කියන්නේ. එයා කියන්නේ මම භාවනා කළා මට තේරුණා මේ අර අර මිච්ඡා ජීවිතයට වගේ මේ මේ නැකත් කියලා නැකත් හදලා අදාන් කියවලා සල්ලි ගන්නවා වගේ වැඩකට නෙවෙයි මේ කියන්නේ. භාවනා කළා රාග දෝෂ අඩු කරගෙන සීලයෙන් ඉහළටම ගිහිල්ලා සමාධිමත් වෙලා කියන කතාව. නිසා කෙනෙකුට ඇඟිල්ල දික් කරලා කියන්න බෑ ඔයා මේ බොරු කියන්නේ කියලා. මොකද එයා ඉහළ සිල්වන්තෙක්. එහෙම වුණාම තමයි ඒකච්ච සස්සති වාදේන සමහර ඒවා සස්සතයි සමහර ඒවා අසස්සතයි කියන දෘෂ්ටිය මේ ඒ විදිහට. ඉතින් තව ඒ தත්ත්වයෙන් තව වෙනස් ස්වરૂප බ්‍රහ්මචාලවල ඉඳලා මේ தත්ත්වයට එන එකත් තියෙනවා. මම කිව්වා ඒ හතර මම කියන්නේ ඒක සිද්ධාපදෝසික කියලා ඒවා දැන් කියලා ඉගෙන ගන්න ඕන. විශේෂයෙන් දැනගන්න ඕන මේ පංච උපාදානස්කන්ධේ සංචරණය සිද්ධ වෙන හැටි. ඒව සිද්ධ වෙන හැටි. එතකොට අර සිද්ධාපදෝසික වගේ ඒ තව මනෝමය තත්ත්වයක් තියෙනවා ඒ ද්වේෂයක් ආවොත් එහෙම සිත දූෂ්‍ය වුණොත් එතනින් එතනින් ඉවර වෙනවා. එතනින් ඉවරයි ඒකත්. ඒකට එහෙම එතකොට කියනවා මේ කම්ම ආවහම මෙතනින් ඉවර වෙනවා කියලා එයා හිතනවා. එහෙම වුණාම ඒ දේවත්වයෙන් නිදා අයින් වෙන්න වෙනවා. ඒවා කියවල ඉගෙන ගන්න හොඳද? ඒ ඒ ඒ ඒක බොහොම වැදගත් කාරණා ඉගෙන ගන්න ඕන. එතකොට ඔය ඒකච්ච සස්සතවාදේ ඉන්න ඔන්න ඔය විදියට. එයාට පේනවා තා එක්කෙනෙක් මැරෙනවා එක්කෙනෙක් මැරෙන්නේ මේ ශරීර తත්වයේ කියන එක යා කියනවා යංකෝ ඉදං වූච්චති තිපි සෝතං ඉතිපි ඝානං ඉතිපි ජීවා ඉතිපි කායෝ මේ ඇහැ කියලා කන කියලා දිව කියලා ශරීරය කියලා తත්වයක් ඉන්නවා තියෙනවා නම් මේ తත්වය අනිත්‍යයන් අත්තා මේ ආත්මත්වයේ අනිත්‍යයි අද්වයි අසස්සතයි යංචකෝ චිත්තං මා මනෝ ආ විඥානං දැන් ඉතින්ද චිත්ත මනෝ විඥාන කියලා තියෙන්නේ අර හිතන ගොල්ලට දාලා ඔය චිත්ත කියලා කතා කරන හරි මනෝ කියලා කතා කරන හරි විඥාන කියලා හරි කතා කරන සත්‍යයක් තියෙනවා නම් ඒක සාස්වතයි අවිපරිණාමයි කියලා ඉතින්දි කතා කරන අර ඒකච්ච සස්සතියේදී අර කක්කයක් කතා කළා ඒක බ්‍රහ්ම සත්‍යයක් ස්ථිරයි ඊට පස්සේ ආපය ස්ථිර නැහැ කියන. මෙතෙන්දි මේ ඇත්තන්ට තේරෙනවා සමහර අය අර දූෂිත වෙච්ච සිතක් වුණාම මැරෙනවා එතනින්. ඒ නිසා මේ ශරීරය කියන එක ඇහැ කන දිවනාසය දැන් ඔය தත්තරේ ඉන්නේ කියලා බලන්න දැන් මේ සත්ව භාවයේ දැන් බෞද්ධ භාවය ආවේ පීපේ කියලා. සස්වභාවය කියන එක පැවැදිලා තියෙනවා. මේක මහා භාග්‍යකින් තථාගතයන් වහන්සේට යා වුණා. ඒක ගැන අභිමානවත් වෙන්න ඕනේ. ඒ ගැන සතුටු වෙන්න ඕනේ. නිද්‍රාමිෂර සතුටු වෙන්න ඕන. ඒ කියන්නේ උද්දාමයක් ඇති කරගන්න ඕන මේ ආධ්‍යාත්මික වශයෙන්. මහා භාග්‍යයක් කියලා පිනෙන් මගහරවා ගන්න හොඳ නැහැ කියලා හිතෙන්න ඕන. නිසා ඒ ඒ ධම්ම විනයට අනුරූපව මේ යන්න ආය වෙලාවක් නැහැ ධම්ම ධම්ම කරගන්න හිතෙන්න ඕන. සීලේ ඉන්ද්‍රිය සංවරේ භාවනා මාර්ගය කියන එක. ඒකට තව කච්චයකට තියෙන මේ මනෝ කියන එක තියෙනවා ශරීරය තමයි වෙනස් වෙලා තින්නේ මේ අත්තන් ඔය தත්ත්වයේද ඉන්නේ කියලා තමන්දම තමන් පොඩ්ඩක් මේ තට්ටු කළහන්ට භාවනා කරන ලාවක. සිතිවිලි වශයෙන් විතරක් නෙවෙයි හොඳේ. ඒතොර සමහර ඇත්තු ඒ තක්ක විතර්ක වලින් මෙහෙම මෙහෙමයි කියලා හිතනවා ඔය ඔය විඥානයේ ස්ථාවර භාවය ගැන. විඥානය තමයි අවසාන වශයෙන් හේත් වෙන තැන කියලා බොහොම උතුම් මහත්මෙක් ලස්සන පොත ගිලිලා තිබුණා. බුදුහාමුදුරු කියන්නේ ඊට පස්සේ කියනවා ඔය ඒකච්ච සස්සතය ආවොත් ඔය ක්‍රමෙන් මිසක් වෙන විදිහකට කියවෙන්නේ නැහැ. සයිදම් භික්ඛවේ තථාගතෝ පජානාති භික්ෂුර්ණි ඒ தත්ත්‍ය තථාගතයන් වහන්සේ ප්‍රජානනය කළ දෙන විශිෂ්ඨ ඥානින් අවබෝධ කරගන්න තියෙනවා. ඉමේ දිට්ඨිකාන මේ මත මේ අදහස් මේ දර්ශනවාදයන් ඒවං ගහිතම් මෙන්න මේ විදිහටයි ඇත්ත අරගෙන තියෙන්නේ. ඒවං පරාමත්තා මේ විදිහටයි ඇත්ත ඒවා අගේ කරලා කතා කරන්න තියාගන්න. ඒවං ගතිකා භවිස්සන්ති වං අභිසම්ප. ඇත්තන්ගේම ගමන් මාර්ගයේ දැන් යන්නේ මේ විදිහට ඊට පස්සේ වෙන්නේ කියලා. තරංච තථාගතෝ පජානාති තතෝච උච්චරින් පජානාති ඒ බව තථාගතයත් වහන්සේ ඒ තථාගතවරයා දැන් කතා කරොත් ඒ සිද්ධාර්ථ ගෞතම සම්්‍යක් සම්බුද්ධයන් ඒක දැනගත්තා. තතෝච උත්තරින් පජානාතින් එහාටත් ප්‍රජානනය කරා දැනගත්තා. ඔන්න වැදගත්ම දේ තංච පජානනං ඒ විශිෂ්ට වූ ප්‍රජානනය දැන අවබෝධය පරාමසිත මේක මගේ එකක් කියලා ඒ සිතිවිල්ලක්වත් එන්නේ නැහැ පරාමර්ශනයක් වෙන්නේ. ඒ අපිට තේරෙන්න කියන්නේ. නමුත් ඒක කියන්නවත් ඕනේ නැහැ. නමුත් කියන්න වෙනවා. අපරාමසතු තස්ස පච්චන් පච්චත්තං යේ නිබ්බුතිස ඒක අර ලං කරගන්නේ සංඥාව සංකාරය ලං කරගන්නවත් නිසා නිබ්බුතිය කියන එකේ ප්‍රත්‍යක්ෂයෙන් දැනගන්න. ඔන්න වැදගත් දෙය ආයෙත් වේදනානං සමුදයන්ත අත්ංගමන්ත ඒ වින්දනවල හටගැන්මත් අවසානයත් ආස්වාදයක් ඒකේ තියෙන භයානකකමත් ඒකෙන් අයින් වෙන්න පුළුවන් කියන එකත් යථාභූතං විදිත්වා හරි හැටි දැනගෙන අනුපාදා විමුක්තෝ භික්ඛවේ තථාගතෝ මේ තථාගතවරයා අනුපාදා විමුක්තයි ඉවන් ලංකර නොගැනීමෙන් නිසාම විමුක්තලා තියෙනවා ඉමේ කෝතේ ධම්මා භික්ඛවේ ගම්භීරා දුද්දසා දුරුණ බෝධා මෙන්න මේවා තමා ගැඹුරු දකින්ට අමාරු අවබෝධ කරගන්න හරිම අමාරු නමුත් ශාන්ත ප්‍රණීත අතක්කාවචන වචන වලින් එහා මෙහා පෙරලා ඔළුව තුලින් එහාට මෙහාට දාලා අරුන් තේරුම් ගන්නට බැරි නිපුණ වූ පඬිත වේදනී වූ දේවල් ඔන්නෝයි ඒ තථාගතෝ සයන් අභිඤ්ඤා සච්චිතත්වෝ කොයිදින් තථාගතවරයෙක් සිද්ධාර්ථ ගෞතම නෙවෙයි තව වෙන කෙනෙක් වෙනවා. ඒ සම්්‍යක් සම්බුද්ධත්වංගේ උපදේශ රහිතව අවබෝධ කරගන්න ඒ මහෝත්තමේ ඕගෙනයි කතා කරන්නේ. එතකොට අර සෑයට කන්නේ නැහැ, ඇඳන් උඩ ලুকু ඇඳන් උඩ ඉන්නේ නැහැ, හැක බලන්නේ නැහැ, හොරොස්කෝප් හදන්නේ නැහැ, අඳහම් බලන්නේ නැහැ. ජලනන්දන කියන්නේ නෑ නූල් බඳින්නේ නෑ සුර බඳින්නේ නෑ කියන කතා නෙවෙයි දැන් තියෙන්නේ එහා එහා එහා එහා එහාගේ ඒතර බුදුරෙගේ ගුණ කියනවා නම් කියන්න තියෙනව නෝ ගැන ඒ තමයි ඒකච්ච දැන් සස්සතවාදී කතා කරා ඒකච්ච සස්සතවාදී. ඊට පස්සේ අන්ත අනන්ත ගැන කතා කරනවා. ඒක අපි දැන් අතර කරන තව විනාඩි තුනක් තියෙන සාකච්ඡා කරන්න. එහෙනම් කන් දුන්නද පින් මේ මතයට එකතු වෙන්න එපා එකපාරට. නමුත් හිතලා බලන්න බුදුහාමුදුරුවෝ ගැන. ඒක බලලා වෙලාවක් නැහැ. ආයේ මේ පෙරහළු වලට තව අවුරුදු 20ක්වත් ජීවත් වෙන්න බැරි වෙයි. සද්ධාස් මාර්ගයට පිවිසෙන්න වෙනවා. බුදු සරණයි බුදු සරණයි කල්යාණ මිත්‍රාට පින්. තථාගතයන් වහන්සේට নমස්කාර වේවා. දපෝහෙට පොවේදාස් සම්මා සම්බුද්ධාන සත්‍යයතුමනි ප්‍රමාණ පින්. ඉතින් අපි බොහෝම කෙටි වේලාවක් තියෙනවා. මම කැමතියි පද්මශ්‍රී මහත්මයා ඔබතුමාට යොමු වෙන්න. අදහසක් හෝ ප්‍රශ්නයකට දෙන්න පුළුවන්. පෙරවන් සරණ. පෙරවන් සරණයි සියලු දෙනාටම මේ සත්‍යජිතුමාට බොහොම පිං ඒ තථාගතයන් වහන්සේ ගැන කියලා දෙන්නකොට ඉතින් ශ්‍රද්ධාව ඇති වෙන එක ගැන නම් වළක්වන්න බෑ ඒ ගැන සතුටක් ඇති වෙන්නේ අර මගේ බුදුහාමුදුරුව කියලා නෙවෙයි මේ ಗುಣ කදම්බය ගැන විතර තමයි හිත යොමු කරන්න හිතෙන්නේ ශ්‍රද්ධාව කියන එක ඉතින් උපරිම ඇති වෙනවා මේ අපි මොන තරම් තථාගතයන් වහන්සේ ගැන දන්නේ පුහුණ තරම් අල්ප වශයෙන්ද සසුරිතුමාට බොහෝම පින් මේ වගේ සූත්‍රයක් මේ විදිහට ඊටාම දක්ෂ විදිහට අපිට විස්තර කරලා දුන්නට ඒ ගැන තමයි කියන්න තියෙන්නේ බොහොම පින් හැම දිනාටම තෙරුවන් සරණයි. ආ තෙරුවන් සරණයි බොහොම පින්. හොඳයි එහෙනම් අපි ඉතාමත් කෙටි කාලයක් තියෙන නිසා සත්‍යතුමනේ මම යම් කිසි විදිහකින් ප්‍රශ්න හෝ අදහස් තියෙනවා නම් අපි මේ කොටසත් අහලා ඊළඟ සතියේ සාකච්ඡා කරමු කියලා යෝජනා කරනවා සත්‍යතුමනේ. ඉතින් අද දවසේ අප වෙනුවෙන් මේ වගේ කාලයක් වැය කිරීම සම්බන්ධයෙන් මේ ධර්ම කරුණු මාතෘකාව දීමට ඔබතුමාට සවන්නට සිසිලස වෙනුවෙන් කෘතිවේදී පුණ්‍යානුමෝදනා කරන ඒ වගේම සියලුම කල්යාණ මිත්‍රයින්ට අද සම්බන්ධ වෙච්ච ප්‍රශ්න වලින් සම්බන්ධ වූ හෝ නොවූ හෝ හැම දිනාටම ඉතාමත් ප්‍රතිවේදීව පුණ්‍යානුමෝදනා කරනවා අවසාන වශයෙන් සත්‍යතුමනි ඔබතුමාට යොමු වෙනවා අද දවසේ සාකච්ඡාව නිමා කරන්න පෙරවන් සරණයි දෛ සම්මා සම්බුදු සරණයි පින් කල්යාණ මිත්‍රුණාට භාග්‍ය සම්පන්න හෙට පොය දවස මම ඉතාම ආදරය කරන පොය දවසක් ඒ වචනේ හොඳ නෑ හොඳයි පරම කල්යාණ මිත්‍රෝ මිත්‍රන් දෙදෙනෙක් කෝලිත උපතිස්ස එදිනා සිහිපත් වේතු වෙනවා. ඒ ධම්මා හේතුප්පවවා තේසං හේතු තථාගතෝ තථාගතවරේ ඒ ධම්මා හේතුප්පවවා තේසං හේතු තේසං චයෝ නිරෝධෝ. ඔබ තමයි කියලා දීලා තියෙන්නේ. ඒක අපට ස්ත්‍රී භාවයේ පුරුෂ භාවයේ ගිහි භාවයේ භික්ෂු භාවයේ මාතෘ භාව පීතෘ භාවයේ ඒකට බාධාවල් නෙවෙයි ඒක තේරුම් ගන්න පුළුවන් කියන අදිස්ථානෙන් අපිට පුළුවන් මේක තේරුම් ගන්න. ඒ අදහස ඉන්න හැම දිනාටම පින් කල්යාණ මිත්‍රයන්ට පින් සතහාගතයන් වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් নমස්කාර වේවා සාරිපුත් කෝලිත උපතිස්ස මුග්ගල්ලාන සාරිපුත්තේ උන්වහන්සේලාටත් ප්‍රජාපති ධම්මදින්නාවෙනි මහෝත්තමාවියන්ටත් নমස්කාර වේවා. තවත් අප්‍රමාණ වූ උත්තරීතර ගුණයන්ගෙන් පිරිපුන් ඒ මාර්ගයට අනුකූලව වූ උත්තරයන් එදත් අදත් වැඩ සිටින ඒ හැම දිනාටම වන්දනාව වේවා. අපේ සිත් පිරිසිදුයි පිරිතුරුයි නිර්මලයි මේ පිරිසිතින් පැතුම් රසක් කරමු. සසර වසන්තුරු උදාර්ගාති උපයතුම් මෙති කල්යාණ මිත්‍රයන් කල්යාණ මිත්‍රයන් ඇසුර ලැබේවා සුගති සම්පත්ම හිමි වේවා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ක්‍රමෙන් මෝකුරා ගොස් අපේසය සඳහා අප්‍රමාණ ලෝක සත්‍යයට निराමිසව මෙහි අක්ෂිර කරන සඳහා පරම ශාන්ත සුඛේ නිබ්බාණය අවබෝධ වේවායි දිෂ්ඨාන කරමු ප්‍රාර්ථනා කරමු සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට নমස්කාර වේවා සාදු සාදු පෙරවන් සාදු සාදු සාදු දෙයාටම පෙරවන් සාදු පෙරවන් සාදු සාදු සාදු සාදු පෙරවන්